ගැඹුරු ධර්ම දේශනාවක් නොවේ ඒ වුණත් අපි මේ කරන කරගෙන යන මේ පිළිවෙත් වලට අනුකූලව කොතෙක් දුරට මේවා ගැළපෙනවද කියලා තේරුම් ගැනීමට සුදුසු විදිහේ බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා වදාළ ආනිසංස කීපයක් මුල් කරගෙනයි අද ධර්ම දේශනාව පවත්වන්නේ. අපි මේ දිනවල සම්ප්‍රදායෙන් බැහැරව විශේෂයෙන්ම සමත භාවනාව මුල් කරගෙන මේ ප්‍රතිපත්ති ශාසනයකයේ දෙන අවස්ථාවක්. එනිසා සමහර විට මේ පිළිබඳව වැඩි විස්තර නොදන්න නිසා සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අපේ කාලය මේ විදිහට ගත කරන එක හොඳ මදිද කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ සමත භාවනාව මුල් කරගත යුත්තේයි ඒ කොයි විදිහටද කළ යුත්තේ කියන කරුණු පිළිබඳව ආනිසංස දක්වන සූත්‍රයක් තමයි ආකාංකේය සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. ඒ වගේම මහා අස්සපුරු සූත්‍රයත් මජ්ක්‍ධිම නිකායේ මේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මේ සමත භාවනාවේ යෙදීම පිළිබඳව උපදේශ ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ ආකාංකී සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මුල් 50 කේස් 6 වෙනි සූත්‍රයේ හැටියට සඳහන් වෙනවා මේ පළවෙනිම අපි තෝරගත්තු මේ කාණ්ඩයේ ආකාංකේය චේ වික්ඛවේ වික්ඛෝ සබ්‍රහ්මචාරීනම් පියෝ චස්ස මනාපෝ ගරුස් භාවනියෝ ചാති භික්ෂුවක් කල්පනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් කැමති වෙනවා නම් අනේ මම මගේ මේ සබ්‍රම් සරුන් වහන්සේලාට මා ඇසුරු කරන මගේ මේ සහෝදර භික්ෂූන් වහන්සේලාට ප්‍රිය වේවා මනාප වේවා මන වඩ මන වඩන්නෙක් වේවා ඒ වගේම මම ඒ අයගේ ගෞරවයට ලක් වෙන කෙනෙක් වේවා කියලා යම්සි කෙනෙක් සංඝයා වහන්සේ කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් සීලස්සේව පරිපූර්ණකාරී අජත්තං චේතෝ සමත මනීත්තෝ අනිරාගත ඥාන විපස්සනාය සමන්නාගතෝ බ්‍රුහෙතා ශුඤ්ඤාගාරති බුදුරයන් වහන්සේ මෙහිදී උගන්වන්නේ සීලස්සේව පරිපූර්ණකාරී සීලයම පූර්ණත්වයට පත් කරගත යුතුයි අජත්තං චේතෝ සමත මනීත්තෝ තමාගේ අධ්‍යාත්මය නැත්නම් හිත සමතේ යොදවන්න ඕන. සමත භාවනාවේ යොදවන්න ඕන. අනිරාගත ඥානෝ බහැර නොකල ඥානයන්ගෙන් යුතුයෙන් යුතු විය යුතුයි. විපස්සනාය සමන්නාගතෝ විපස්සනාවේ යෙදෙමින් බ්‍රූහෙතා ශුඤ්ඤාගාරා ශුන්‍යාගාරයේ ඇලෙන්න ඕනේ. එතකොට යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් මම මා මේ ඇසුරු කරන වගේ මේ සහෘදයන් පිරිස අතරේ ප්‍රිය මනාප ගරු භාවනීය පුද්ගලයෙක් වෙන්න ඕනේ. වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් සීලය සම්පූර්ණ වෙන්න ඕනේ. මේක ගිහි පැවිදි දෙපාර්ශ්වයටම සාධාරණ ධර්මතාවයක්. මේක සූත්‍රයක්වත් සංඝයා වහන්සේට පමණක් දේශනා කළ සූත්‍ර නොවේ. ඒ නිසා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස මුල් කරගෙනයි මේ ධර්ම දේශනා පවත්වලා තියෙන්නේ. නිසා අපි කල්පනා කරනවා නම් මේ සමාජයේ ජීවත් වෙන මේ විදිහට සියලු දෙනාට ප්‍රියමනාප වෙන්න ඕනේ කියලා තමන් සිල්වතෙක් වෙන්න ඕනේ. අඩුතරමෙන් ආජීව අට්ටමක සීලේ පිහිටලා ඒ හොඳින් ආරක්ෂා කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි චේතෝ සමතේ යෙදෙන්න ඕන සිත සම්පහන්සනය කරමින් සංසිඳ වේමින් සාන්ත කරමින් සමාධිමත් කරන්න උත්සාහ කරන්න ඕන. निराකත ඥානෝ කියන්නේ බහැර කළ ධ්‍යාන. අනිරාකත කියන්නේ නොකළ ධ්‍යාන. එහෙම නැත්නම් අඩුතරමින් ධාන වැඩිම පිණිස කරන උත්සාහයේ බහා නොතබා සිටිය යුතුයි. විපස්සනායේ සමන්නාගතෝ අන්නේ වැනි විදියට තමන් ලබාගත්තා වූ ධාන සමාපත්තියෝ ඒ උපචාර සමාධියක් මුල් කරගෙන විපස්සනාවේ යෙදෙමින් ශුන්‍යාගාරේ ඇලිය යුතුයි. සංඝයා වහන්සේලාට ආරණ්‍ය සේනාසන තියෙනවා වන ප්‍රාන්ත තියෙනවා රුක්ක මූල තියෙනවා ඒ වගේම ශුන්‍යාගාරයක් තියෙනවා. ගිහි පින්නතුන්ට ශුන්‍යාගාරය මවා ගන්න පුළුවන් Tamange නිවස. කොතෙක් සද්ද තිබුණත්, බාධක හිරියර තිබුණත්, ස්වල්ප වෙලාවකට තමන් මනසින් සාන්ත වෙනවා නම්, මනසින් තනි වෙනවා නම්, හුදකලා වෙනවා නම් මේක තමයි ශුන්‍යාගාරයේ ඇලීම. ඊළඟට කියනවා දෙවෙනි කාරණේ තවත් කාරණයක්. ලාභී අස්සම් පිණ්ඩපාත සේනාසන කිලම්පස බේසජ්ජ පරික්කාරාණ ආකංකේචේ වික්කවේ බික්කු ලාභීයන් අස්ස පිණ්ඩපාත සේනාසන කිලාන පච්චේ බේසජ්ජ පරික්කාරාණ සීලස්සේ පරිපූර්ණකාරී අජත්තං චේතු සමතමනිත්ව අනිරාගත ඥානෝ භූහෙතා සුඤ්ඤාගරති එතකොට භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතයේ සේනාසන අවශ්‍යයි මට හොඳට මේවා ලැබේවා කියලා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ අත්තා විසිනුත් කළ යුත්තේ සීලය සම්පූර්ණ කරන්ට ඕන. දැහන වඩන්ට ඕන. ඒ වගේම විපස්සනා කරන්ට ඕන. සංඝයා වහන්සේලා විසේ මේ බොහෝ සෙයින් සාධාරණ වුණා. ගිහියත් මේක කරනවා නම් පින්නතුනේ තමන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. මොකද බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවේ තියෙනවා යම් පුද්ගලයෙක් නිරන්තර සීලයක වඩ පිහිටා සිටිනවා නම් මේ ඇත්තන්ට සීලය නිසා මහා භෝගකන්දයක් ලැබීමට වාසනාව ලැබෙනවා. සීලවතෝ සීල සම්පදාය අපමාදාධිකරණයෙන් මහන්තම් භෝගකන්දං අධිගච්ඡති. නිසා සීල් රැකීම පිළිබඳව කිසිම පැකිලීමක් නොවි සාන්තව මේ විදිහට සීලය පමණක් ආරක්ෂා කිරීමත් භාභෝග සම්පත් ලැබීමට වාසනාව. එවනම් සමතේ යෙදීමත් ධාන වැඩිමත් විපස්සනා වේදීමත් කියනවා නම් ඒක ශ්‍රේෂ්ඨත්වයට තවත් කාරණයක් වෙනවා. ඒ නිසා මේක වික්ෂුන් වහන්සේලාටත් ගේ පින්නතුන්ටත් සාධාරණ ධර්මතාවය. යේසාං චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ පරිස්කාරම් මුංජාමි තේසන්තේ කාරා මහප්පලාස් මහානිසංසාත ආකාංකීච්චේ භික්ඛවේ භික්ඛෝ මාණික් කල්පනා කරනවා නම් මම මේ පරිභෝජනය කරන මේ පිණ්ඩපාත සේනාසන ආදී මේ සිව්පසය ඒ දෙන්නා වූ තැනැත්තන්ට මහත්ඵල මහානිසංස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීලේ පරිපූර්ණකාරීත්වයටපත් විය යුතුමයි. ඒ වගේම සමත විපස්සනාවේ යෙදිය යුතුමයි. ඒ නිසා පින්නතුනි මේක කරන සෑම සීල දෙනාම කල්පනා කරන්න ඕනේ. තමන් විසින් යම් කිසි සීලයක් රකින්නවද ප්‍රතිපත්තියක් පුරනවද ඒ නිසා ලෝකේ බොහෝ දෙනෙක් පින් කරගන්නවා ආකංකේචේ භික්ඛවේ භික්ඛු යේමේ ඥාති සාලෝහිතා පේතා කාලගතා ප්‍රසන්න චිත්තානුස්සරಂತಿ තේසන්තම් මහප්පලං අස්ස මහානිසංසන්ති අපේ තියෙනවා බොහෝම දෙනෙකුට කල්පනාවක් පරලෝසපත් ඥාතීන් පිළිබඳව මේ පරලෝසපත් ඥාතීන්ට නිවසේ පින් අනුමෝදන් කිරීම සුදුසුද කියන කාරණා මෙතන බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා "යේ මේ ඥාති සහලෝිතා පේතා කාලකතා" අපේ මේ සහලේ නැයි අපෙන් මෙන්ම ගිය කාල ක්‍රියාකලේ සහලේ නැයි ප්‍රසන්න චිත්තානුස්සරಂತಿ ප්‍රසන්න වූ සිතකින් අපිව සිහිපත් කරනවා නම් තේසන්තම් මහප්පලං අස්ස මහානිසංසන්ති යම් කිසි භික්ෂුවක් කල්පනා කරනවා නම් මගේ මේ හැරගිය වූ සියලු ඥාති හිතාදීන් ප්‍රසන්න වූ සිතකින් අප සිහි කරන්නා වූ ඥාති හිතාතීන්ට ඒ සිහි කිරීම මහත්ඵල වේවා මහනිසංස වේවා කියලා අපි යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් හිතනවා නම් සීලසේව පරිපූර්ණකාරී සීලයෙන් සම්පූර්ණ කරන්ට අජ්ජත්තං චේතෝ සමතමනිත්වං රාගත ඥානෝ බ්‍රේතා ශුඤ්ඤාකරන්ති විපස්සනාය සමන්නාගතෝ බ්‍රේතා ශුඤ්ඤාකරන්ති එහෙනම් පින්නතුනේ අපි මේ භාවනා කරනවා කියනකොට පරලෝසපත් අපේ ඥාතීන් මොනතරම් ප්‍රමෝදයකටපත් වෙයිද? අපි සිල් රකින්නවා කියනකොට මොනතරම් ප්‍රමෝදයකටපත් වෙනවද? ඒ වගේම පින්නතුනි මේ වගේ ඥාති සංග්‍රහයක් තවත් ලෝකේ නැහැ. මිනිස්සුයෙකුට කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි പ്രേත ලෝකවල ගත වෙලා පින් බලාපොරොත්තුව බොහෝ කාලයක් ඒ දුක් විඳින ඥාතීන්ට අනුග්‍රහ දැක්වීම. ඒ ඥාතීන් තමන්ගේ සංසාරගතේ මනුලව දැන් ජීවත් වෙන ඥාතීන් කවුද කවුද කියා සොයමින් ලෝකේ සිසාරා බලනවා නිතරම යම් ආත්මකදී තමන්ට ඥාතිත්වයක් තිබුණ ඥාතියෙක් ඉන්නවනම් සොයාගෙන එනවා ඒ තැනට ඇවිල්ලා බලාගෙන ඉන්නවා උදේ සවස රාත්‍රී හැමතිස්සේ මනේ මට දැම්පින් දෙයි දැම්පින් දෙයි දැම්පින් දෙයි අපි මිනිස්සු හැටියට අපි කනවා බොනවා සතුටු වෙනවා. සමහර විටේ ඥාතීන් අපිට හම්බ කරලා දීපු දේවල් අපි පරිභෝජනය කරනවා. ඥාතීන් වෙනුවෙන් අපෙන් කිසිම ඒ පින්කමක් දානයක් දෙවෙන්නෙත් නැති තත්ත්වයක් තියෙන ලෝකේ. කිසිම මිල මුදලක් නැතුව උදේ හවා ඥාතීන්ට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට සීලස්සේව පරිපූර්ණකාරී සමත භාවනාවේ යෙදෙමින් අපි විපස්සනාවටත් ගැඹුරු වෙමින් කාලය ගත කරනවා නම් පින්නතුනි මොහොතක් ගන්න අපින් ඒ අය ලබා ගන්නා ඒ වාසනාව ඒ දුක් නිවා ගන්නටත් ඒ දුක් වලින් චුත වෙන්නටත් සුගතිගාමි වෙන්නටත් හේතු වෙන මහා පුණ්‍ය කර්මයක් වෙනවා. ඒ නිසාම පින්නතුනි අපිට ඔවුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. මේකත් අපිට අපේ පිළිවෙත් පුරා ගන්නට ලැබෙන තවත් අමතර අනුග්‍රහයක් බව තමයි බුදුරයන් වහන්සේගේ අනුදැනීම. ආකංකේ චේ භික්ඛවේ භික්ඛෝ බය වේරව සහෝ වස්සං නචමං අර්ථි සහේය uppannang arthi abibhuye abibhuye viharayante viharayanti සීලසේව පරිපූර්ණකාරය. ඒ වගේම පින්නතුනි යමෙක් කල්පනා කරනවා නම් මට බයක් වේවා නොවේවා මං තැති ගැනීමක් නොවේවා. ඒවා මාව මැඩ නොගනීවා කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් නච මං අරති සහි මේ අරති සමත විපස්සනා වේදීමට සිල් රැකීමට තියෙන කැමැත්ත නැතිවීම නැමැති අරතිය මාව මැඩ නොගනීවා කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් uppannang arthi abibhuy abibhuy විහෙරෙයන්ති. ඒ වගේම මේ භාවනාව පිළිබඳ අපේ යම්සි අකමැත්තක් තියෙනවා නම් අප්‍රසාදයක් තියෙනවා නම් සීතකමක් තියෙනවා නම් ඒවා මැඩලමින් මැඩලමින්ම Tamanට වාසය කරන්න පුළුවන් වෙනවා සීලස්සේව පරිපූර්ණකාරී. ඒ වගේම සමත විපස්සනාවේ යෙදෙන කෙනාට ධානා වඩන කෙනාට ඒ අනුව විපස්සනා කරන කෙනාට පින්නතුණී මෙන්න මේ විදිහට භාවනාව එපා වෙන්නේ නැහැ. සමහර අය ටික කලක් භාවනා කරලා ඊට පස්සේ මේවා අත්හැරලා දාන හේතුව පින්නතුනි අඛණ්ඩව සමතේ නොයදී. මොකද හේතුව සුස්ක විපස්සනාව කරන කෙනා දුක්ඛ ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒවට මූණ දෙන්න තරම් ශක්තියක් වීර්යයක් අධිෂ්ඨානයක් නැති නිසා මේ මනුස්ස වර්ගයාට සමහර විට මේවා එපා වෙනවා. ඒ නිසයි බුදුරයන් වහන්සේ අනුදැන වදාළේ අප විසින් සමත භාවනාව මුල් කරගත යුතුයි කියන කාරණා. තවත් කාරණයක් කියනවා පින්නතුනි ආකංගේ ඡේ භික්කවේ භික්ඛු චතුන්නං ඥානාන ආභිච්ඡේදසිකානං දිත්ත ධම්ම සුඛ විහරාණ නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභීති යම් කෙනෙක් කල්පනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් මේ ආභිචේතසිකාණං ඊතදම සුඛ විහරණාණං ඥානං චතුන්නං ජහනං අධිචිත්තය අසුරු කළ ඊත්ත ධම්ම සුඛ විහාරය ලබා දෙන මේ ජීවිතයේ මහ සැප ලබා දෙන අධිචිත්තේ ඇසුරු කළ මේ ධාන සතරක් නැමැති චතුත්ථ ධාන නිකාමලාභී කැමැතිසේ ලබන්ට යම්සේ කල්පනා කරනවා නම් අකිච්චලාභී දුකක් නැතුව පහසුවෙන් ලබන්ට හැකි වේවායි කල්පනා කරනවා නම් අකසිරලාභී වසියාදී වශයෙන් මහත්සේ ලබන්ට යම් කෙනෙක් කල්පනා කරනවා නම් සීලසේව පරිපූර්ණකාරී අජත්තං චේතෝ සමතමනේ මෙයා විසිනුත් කරන්න ඕනේ සමතේ සිත යොදන්න ඕනේ සීලයේ පිළිලා. ඒ නිසා පින්නතුනි මෙතන චතුන්නම් ඥානං ආවිචේසිකානන්දිත දම සුඛ විහාරාණං මෙන්න මේ චතුත්ථ ධානය ලැබීමට තමන් විසින් සීලයක පිළිපදලා සමත විපස්සනාවේදීලා ඥානයන් ආරක්ෂා කරගනිමින් විපස්සනා වේදෙන්ට කියන තැනදී කල්පනා කටයුතු කාරණයක් තියෙනවා. මේ ධ්‍යාන වර්ග දෙකක්ද කියලා. අනිරාගත ඥානෝ කියන්නේ බහැර නොකල ධ්‍යාන. එතකොට තවත් චතුත්ථ ධානයක් ලැබීමට මේ කතා කරන්නේ කුමක්ද කියන එක ගැන හිතේ මුකල යුතුයි. අපි අහලා තියෙනවා මාර්ගඵල ලැබීමේදී ඒ ඒ පුද්ගලයන්ට ප්‍රථම ධානයට සමාන සමාපත්තිය එහෙම නැත්නම් සමාධියක් ලැබෙනවා මාර්ග චිත්තේදී කියලා. මේ මාර්ග චිත්තේදී මේ මාර්ග ඥාන පහළ වෙනකොට සුස්ක විපස්සකයාටත් ප්‍රථම ධානයට සමාන උපචාරයක් මත පිහිටලයි ඒ වෙලාවේ ධර්මයේ සාක්ෂාත් කරන්නේ. නමුත් භාවිත ඥාන සම්පත්තියක් ඇති කෙනෙකුට ඒ භාවිත ඥාන සම්පත්තියට අනුව ලැබෙන උපචාරයේ සිට Tamanට පුළුවන් වෙනවා මේ මාර්ග ඥානයට මුහුණ දෙන්න. ඒ නිසා යම් කෙනෙක් Tamanට බැහැර නොකළ ධ්‍යාන සමාපත්තියෙන් තියෙනවා මේ මාර්ග ඥානයේදී ප්‍රයෝජනෙට ගන්න පින්නතුනේ මේ චතුත්ථ ධානයේම 1 2 3 4 වශයෙන් තියෙන ඒ ධානවලින් කැමැති ධානයකට සමවැදිලා නැගිටලා ඒ විපස්සනා කළා නම් පින්නතුනි ඒ තමන් විසින් පළවෙනි දෙවෙනි තුන්වෙනි හෝ හතරවෙනි ආදී වශයෙන් ප්‍රයෝජනට ගත් ඥානීය උපචාරය සමාධිය තමයි මග්ග ඥානයට මාර්ගය සාක්ෂාත් කිරීම පිණිස ඥාන උපදවා ගැනීම ප්‍රයෝජන ගන්න. එහෙම නොවන කෙනාට සුස්ක විපස්සකයාට පින්නතුනි සාමාන්‍ය වශයෙන් ප්‍රථම ධානයට සමාන උපචාර සමාධියක් තමයි ලැබෙන්නේ. ඒ නිසා චතුත්ථ ධානය පීඨවාගෙන සමත විපස්සනාවේ යෙදෙන තැනැත්තෙකුට ඒ ආවිචේතසික ඥාන ඒ උතුම් දාහණය ලබා ගැනීමට හැකියාවක් වාසනාවක් ලැබෙනවා කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ යේතේ සන්තා විමුක්ඛා අතික්කම රූපේ ආරුප්පා තේ කායන පසිත්වා විහෙරಂತಿ යේතේ සන්තා විමුක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේ කායේන පසිත්වා විහෙරය විහෙරයන්ති. ඒකට තවත් කෙනෙක් කල්පනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් යේතේ සන්තා විමුක්ඛා සාන්ත වූ විමුක්ඛයන්ට පැමිණ වාසය කරන්නට යම් කෙනෙක් කැමති වෙනවා. මෙතන සාන්ත විමුක්ඛ කියන්නේ පින්නතුනේ අරූප ඥාන. සන්තා විමුක්ඛාතික්කම රූපේ ආරුප්පා රූප ඥාන ඉක්මවා අරූප ඥාන සංඛ්‍යාත සාන්ත විමුක්ෂයට පැමිණ වාසය කරන්ට යම් කෙනෙක් වාසය කරන්ටත් ඒ කයෙන් පසිට්වා මනෝ කයනේ ස්පර්ශ කරමින් වාසය කරන්ට යම් කෙනෙක් කැමති වෙනවද සීලස්සේව පරිපූර්ණකාරී අජත්තං චේතු සමත මනිත්තෝ අනුරාගත ඥාන ගෘහෙත සුඤ්ඤාගා මේ දෙයමයි කරන්න වෙන්නේ. ඒ නිසා පින්නතුනේ රූප ඥානෙ ඉක්මවන්න ඕන අරූප ඥානෙට යන්න. ඒ එකක් එකක් පාසා ඇති විඥානෙ ඉක්මවමින් තමයි අරූප ඥාන වල ඉහළට ගමන් කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවාද රාහත් වෙන වෙලාවේ Tamanට මේ නේව සංඥා නාසඤ්ඤායතනය කියන මේ අරූප ඥාන එහෙම නැත්නම් මේ සාන්ත විමුක්තිය තියෙනවා නම් පින්නතුනි ඕන වෙලාවක නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසා මේ අරූප ඥාන වැඩිමත් තමන් විසින් කළ යුත්තක් කියන බව බුදුරයන් වහන්සේ අනුදැන වදාලා. ඊළඟට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ ආකංකේචේ භික්කවේ භික්ඛු තින්නං සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ සං අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති එතෙන්දී කියනවා බුදුරයන් වහන්සේ තින්නම් සංයෝජනානම් පරික්ඛය මේ සංයෝජන තුනක් ප්‍රහාණය කර අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ සෝතාපන්නෝ අසං අපාය ආදියට නොයන්නා වූ එයෙන් වැළකුණා වූ නියත වශයෙන්ම සම්මා සම්බෝධියට යන්නා වූ රහත් ඵලයට ගමන් කරන්නා වූ ඒ සෝතාපන්නෙක් වීමට යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් සීලසේව පරිපූර්ණකාරී අජත්තං චේතෝ සමතමනිත්තෝ මේ කියන්නේ සමතයේ දෙන්න විපස්සනා කරන්නේ ධානය රැකගන්න ශුන්‍යාකාරයලි අපි ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ දේ අපි විසින් බලාපොරොත්තු වෙන්නේ මේ විදියට මාර්ගයක් ලබා ගැනීම පිණිසයි නමුත් ඒවා පිණිස අපිට කරන මාර්ග උපකරණ අවශ්‍ය නිසා තමයි මේ සමත භාවනාව මේ තරම් ඉහළින් බුදුරයන් වහන්සේලා වර්ණනා කරන්නේ. තින්නම් සංයෝජනානම් පරික්ඛය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලාප්පේ පරාමාසාදී ඒ සංයෝජන තුන ප්‍රහාණය කිරීමෙන් තමයි සෝතාපන්නෙක් වෙන්නේ. අමිනිපාත ධම්මෝ නැවත අපායට නොයන ධර්මතාවයක් හැටියට නියතෝ සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම මේ තනත්තා රහත් වීමෙන් සංසාරේ කෙරවර කරනවා එවැනි සෝතාපන්නෙක් වීමට තමන් කැමති වෙනවා නම් මෙන්න මේ විදියට වත් පිළිවෙත් පිරිය යුතුයි කියන කාරණය බුදුරයන් වහන්සේ අපිට උගන්වා වදාළා. ඊළඟට තින්නම් සංයෝජනානම් පරික්ඛ්‍යා රාග රාග දෝෂ මොහානානම් තනුත්ත තනුත්තා සකදාගාමී යස්සම් සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛසන්තං කරయ్యති. තින්නම් සංයෝජනානම් පරික්ඛයා රාග දෝෂ මොහානම් තනුත්තා. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනත් ප්‍රහාණය කරලා රාග දෝෂ මොහ විශේෂයෙන් රාග සහ පටිග මේවා තනුත්තා තුනී කර සකදාගාමී අස්සං සකු르දාගාමී වෙන්න කැමතිනම් සකිදේ විමන් ලෝකං ආගන්ත්වා දුක්ඛසත්තං කරෙයාති තමන්ගේ මේ ලෝකයට නැවත ඇවිල්ලා දුක් කෙරවල කරන්ට නැමැති හැකියාව ඇති මේ සකදාගාමී සොකීය ගෙදරට එන මෙන්න මේ தത്വයට තමන් යන්ට කැමතිනම් සීලය සහ සමත විපස්සනා භාවනාවේ යෙදෙන්න කියන කාරණේ මතක් කළා පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛ්‍යා ඕපපාතිකවස්සං තත්ත පරිනිබ්බායි අනාවත්තති ධම්මෝ අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාති ආකංකේ චේ භික්ඛවේ භික්ඛු පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛ්‍යා ඕපපාතිකෝ අසන්තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාති. මේ වගේම යම්සි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් පංචං ඕරම් භාග්‍යානං පරික්කය. ඕරම් භාග්‍ය ධර්ම පහක් තියෙනවා පින්න. දැන් කාමරාග පටික මේවා සම්පූර්ණ නැති කරන්න ඕන පින්නතු. එහෙම නැති කරන්නේ නැතුව පුළුවන්කමක් නැහැ අනාගාමී වෙන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ පංචන්නං ඕරම් භාග්‍යානං ධම්මානං සංයෝජනං පරික්ඛ්‍යා සෝවාන් වෙන සකුද්දාගාමි වෙනකොට කාමරාග පටික තුනී වුණා. අනාගාමි වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා. ඒ නිසා මේ ධර්මතා පහක් තියෙනවා ඉහළට ඔසවන ඕරම් භාගී. පහළට යන සංයෝජන ටික කපලා ඉහළට ගෙනියන්න ඕන නම් පින්නතුනි කරයුත්තේ මේ සමත භාවනාවේ දෙන්න ඕන. තත්ත පරිනිබ්බාය අනාවත්ත ධම් අනාවත්ති ධම්මා තස්මා ලෝකාති මේ ඕපපාතිකෝ අස්සං කියන්නේ අනාගාමී වෙලා අකනිට්ඨක බ්‍රහ්ම ලෝකී උපදින අවස්ථාවට තමයි ඕපපාතික කියන්නේ තත්ත පරිනිබ්බායි එහිදී පරිනිර්වාණයටපත් වෙන අනාවත්ති ධම්මෝ නැවත මෙහෙන්නේ නැහැ අන්න ඒකත් කැමති වෙනවා නම් කෙනෙක් කළ යුත්තේ ඔය සමත විපස්සනාවේදීම තමයි අනිරාගත ඥාන ඥාන උපදවාගෙන බැහැර නොකර සිටිය යුතුයි. මේ පිළිබඳව අප විසින් තව තවත් හොඳින් දැනගෙන අසහාගෙන ඉගෙනගෙන මේවා පිළිබඳ හොඳ අවධානයකින් හොඳ කැමැත්තකින් ඡන්දයකින් ව්‍යායාම් කරනවා නම් හොඳයි කියන අවවාදයේ පණිවිඩය තමයි බුදුරජාන් වහන්සේ අපිට මේ දුන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් වෙනවා බුදුරයන් වහන්සේම මතක් කරනවා අපිට මෙන්න මෙහෙම අනේක විಹಿತං ඉද්දිවිදම් පච්චනු භවෙය්‍ය භවෙය්‍යං ඒකෝ හුත්වා බහුදාස්සං බහුදාපි හුත්වා ඒකෝ අස්සං ආවිභාවේත තිරෝ භාවේත තිරෝ කුඩ්ඩ භාවං තිරෝපකාරං තිරෝපබ්බතං අසජ්ජමානං ගච්ඡේයං මේ කියන්නේ බුදුරජාන් වහන්සේ ආනවා අනේක විවිතං නොඑක් ආකාරයේ 이르දි තියෙන පින්නතුනි බිත්තියෙන් එහා පැත්තේ ගල් වලින් එහා පැත්තේ ඒ වගේම පර්වත මේවා වල හැප්පෙන්නේ නැතුව මැදින් යන්න පුළුවන් නම් සීයතාපි ආකාශයේ පටවියා උම්මජ්ජ නිමුජ්ජං පරිය සේයතාපි උදකි. ඒ කියන්නේ පින්නතුනේ කුරුල්ලෙක් ආකාශයෙන් ඉගිලිලා යනවා වගේ මේ ගල් මැද්දෙන් මේ බිත්ති පවුරු මැද්දෙන් ඉගිලිලා නැත්තන් නොවැදී යන්න පුළුවන් වෙන්නත් ඒ වගේම මහ පොළවේ මුහුදේෙන් කිමිදෙන්ට කිමිදි කිමිදි යන්නත් ඒ වගේම ජලයේ පිට පින්නතුනේ පාවි ඇවිදගෙන යන්නත් පුළුවන් වෙන්න නම් මෙන්න මේ වගේ මහා 이르දි ලබන්න මහානුභාව ඇති තත්වයටපත් වෙන්න ඕනේ නම් Tamange අතින් හිරු සඳු දෙක අත ගන්නට ඕනේ නම් කැමති නම් මේ මහා පොළොවේ ඉඳගෙනම තමන් විසින් මෙන්න මේ සමත විපස්සනාවේ යෙදිය යුතුයි 이르දි වැඩි යුතුයි. 이르දි වඩනවා කියන්නේ පින්නතුනි කාලයේ නාස්ති වෙන දෙයක්ම නම් බුදුරයන් වහන්සේ මේ විදියට සංඝයා වහන්සේලා උනන්දු කරවන්නේ නැහැ. ඊළඟට කියනවා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධා අතික්කම්ම මනුස් අතික්කන්ත මානුසකාය බෝ සද්දේ සුනේයන් දිබ්බේච මනුස්සේච යේ দূරේ සම්තිකේ ചാති ඒ වගේම දිබ්බ සෝතේ ලබාගෙන අපි කියනවා දිවකම් කියලා මේ දිවකම් ලබාගෙන පින්නතුනි තමන්ට මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකෙත් ඒ දුරහා ඈත හෝ ළඟ තියෙන ඒ සද්ද අහන්න කැමති නම් මේ මිනිස්යන්ගේ తත්වේ ඉක්මව දිව්‍ය සද්දයටත් කන් දෙන්න ඕනේ නම් මේ දිබ්බසෝතේ වඩා ගන්න කියන එක බුදුන් වහන්සේ සඳහන් කළා මේ විදිහට කැමති වෙනවා නම් මේ සමත විපස්සනා වේදෙන්න ඊළඟට කියනවා පරසත්තානම් පරපුරුග්ගලානම් චේතසා චේතෝ පරිච්ඡේ ඥානෙය්‍යම් පජානෙය්‍යම් සරාගං වා චිත්තං සරාගං චිත්තං ච පජානාති විතරාගං වා විතරාගං චිත්තං පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පජානාති. විත දෝසං වා විත දෝසං චිත්තං පජානාති මේ ආදී වශයෙන්. ලෝභ දෝෂ මොහ තියෙන බව නැති බව පින්නතුනේ අනුන්ගේ හිතේ අනුන්ගේ හිත හැකිලිච්ච බව සංකිත්තං වාචිත්තං වික්කිත්තං වාචිත්තං එතකොට හැකිලුණු සිතක් තියනවද නැත්නම් ප්‍රබෝධමත් හොඳ සිතක් තියනවද මහග්ගතං වා අමහග්ගතං වා කාමාචර සිතක්ද තියෙන්නේ එහෙම නැත්නම් මහග්ගත රූපාවචර සිතක්ද තියෙන්නේ සෞතරං වා අනුත්තරං චිත්තං සමාහිතං වා අසමාහිතං චිත්තං මෙයාගේ සිත සමාධිමත් වෙලාද නැත්නම් සමාධි නැද්ද විමුක්තං වා අවිමුක්තං වා සිත මිදිලාද නැද්ද මේ ආදී වශයෙන් අනුන්ගේ සිත ඔබට ස්පර්ශ කරන්න ඕන නම් දැනගන්න ඕනේ නම් යා විසිනු සීලස්සයෝ පරිපූර්ණකාරී අජත්තං චේතෝ සමත මනිතෝ අනුරාගතඥා මෙතෙන්දී බින්නතුනේ අපි අහලා තියෙනවා චිත්තානුපස්සනාව ගැන චිත්තානුපස්සනාවේ සිදුවෙන්නේත් මේ ටිකමයි එතෙන්දිත් අපි බලන්න ඕනේ සිතේ බලන්නේ මොනවද තියෙන ලක්ෂණ එතෙන්දී කියන්නේ සරාගම් වා චිත්තං සරාගම් චිත්තං විපජානාති මට රාගසිතක් තියෙනවා ඒ රාගසිත තියෙන බව දැනගනි. විතරාගං වාචිත්තං විතරාගං චිත්තච්චපජානා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං චපජානාති විත දෝසං වාසිත දෝසං චිත්තං චපජානා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයන්ට මේ චිත්තානුපස්සනාව වෙනම භාවනාවක් වුණත් භාවනා කරන කටයුතු අතරදී තමන්ගේ සිතට යම්කිසි රාග දෝෂ මෝහ ආදියක් ඇතුල් වෙනවද? ඒ අවස්ථාවවලද ඒවා නීවරණ වශයෙන් හෝ චිත්තානුපස්සනාව වශයෙන් හෝ Tamante සිත මේවා බලන්න පුළුවන්. මෙන්න මේ බැලීමේ හැකියාවට තියෙන මේ කරුණු ටිකමයි මේ පරිත්‍ච්ඡ විඥාන ඥානය කියන අනුන්ගේ සිත් විනිවිද දැකීමේ අභිඥාවට ලැබෙන්නේ. ඉනි එවැනි දැනක් දෙයක් Tamanට ලබන්න ඕන නම් කැමති වෙනවා නම් Taman විසින් සිල් හොඳින් ආරක්ෂා කරමින් ඒ වගේම සමත විපස්සනාවේ යෙදෙන හැටියටයි පුත්‍රයන් වහන්සේ අනුශාසනා කළේ. ඊළඟ කාරණේදී දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සෙයන් චවමානේ උපජ්ජමානේ. මේ කියන්නේ පින්නතුනේ දිබ්බ චක්කු කියන දිවස් ලබාගෙන ඒ manussත්වයේ ඉක්මව දිවස් ලබාගෙන Tamanට ඕනේ නම් සත්තේ පස්සේයන් චවමානේ උපජ්ජමානේ මැරෙන උපදින සත්තු සම් යම් තාක් සත්වයේ ඉන්නවාද ඒ සත්තුන්ව දැක ගන්න ඕනේ නම් හීනාපනීතා සුවන්නේ දුබ්බන්නේ දුක්ගතේ සුගතේ යතා කම්ම පූගේ සත්‍ය ඥානෙය හීනපනීතෝ ඉතා කුඩා හෝ ලොකු එහෙම නැත්නම් හොඳට ප්‍රකටව පෙනෙන්නා වූ නොවෙන්නා වූ ස්වර්ණ දුබ්බන්න හොඳට මනවීම ආලෝකමත්ව දකින ඒ වගේම දුබ්බන්න විකෘත වුණ අය සුගතේ දුක්ගතේ සුගතියට ගිය අය දුගතියට ගිය ඇත යථා කම්මෝපගේ කර්මානුරූපව සුගති දුගති වල උපදින ඒ සත්වයන්ව ඒ ඒ අවස්ථාවේ දැක ගන්න ඕනේ නම් දිබ්බ චක්කෝ ඔබ විසින් වැඩිමිට කැමති නම් මෙන්න මේ සමත විපස්සනා වේදෙන්න ධ්‍යාන උපදවාගෙන ඒවා රැක ගන්න. ඊළඟට කියනවා බුදුරයන් වහන්සේ අවසාන වශයෙන් ආසවානං ඛානාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්බජ්ජ විහෙරයන්ති යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මහණෙනි සියලු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාසවං අනාශ්‍ර වූ තත්වයටපත් වෙලා චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් චේතෝ විමුක්තිය නැමැති ධාන සමාපත්තියෙන් පරිපූර්ණත්වයටපත් වෙලා රූප අරූපේ සමාපatti ඒ වගේම මේ අනිකුත් Tamanට ඇති වෙන අභිඥාදීන් ප්‍රමුදියටපත් වෙලා පඤ්ඤා විමුක්තියෙන් අරහත්ඵල ඥාණයෙන් සම්පූර්ණ වෙලා දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා මේ ජීවිතේම Taman විතින් Taman විසින්ම මේ ධර්මයේ සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්ට යම් කෙනෙක් කැමති වෙනවා නම් සීලස්සේව පරිපූර්ණිකාය. අජ්ජත්තං චේතෝ සමතමනිත්තෝ අනිරාගතච්ඡානෝ රූහෙතා ශූන්‍යාකරන්ති. මෙන්න මෙතෙන්ටයි අපි ආයුත්තේ පින්නතුනි. මෙන්න මේ බලාපොරොත්තු ඇතුව තමයි අපි විසින් මේ සමතේ භාවනාව වඩන්ට ඕනි. අපි සුඛා පටිපදාවට යන්නේ දුක්ඛා පටිපදාව නිසා සෑහෙන අමාරු තත්ත්වවලටපත් වෙන නිසා විපස්සනා වේදන අවස්ථාවල පින්නතුනි බොහෝ පීඩාවටපත් වෙනවා සමහර අය. පීඩාවටපත් වෙන එක හේතුවක් තමයි විපස්සනාව තුලදී ලැබෙන වෙහස. අන්නේ වෙහසටපත් වෙති යෝගාවචරයාට පින්නතුනි කාය ශක්තිය දුර්වල වෙනවා. මානසික ශක්තිය දුර්වල වෙනවා. ඒ නිසා භාවනාව වැඩිදුර ගෙනිය ගන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ශරීරයේ තුලින් උපදින වේදනා ආදී නිසා අති ප්‍රබල වේදනා හටගත්තොත් ඒ වේදනාවලට මුහුණ දීමේ ශක්තිය සමහර යෝගාවචරින්ට ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සමත භාවනාවක යම් ශීනයක් යෙදিলা පුහුණු කරලා තිබුණා නම් ඒ සමාපatti බලය නිසා පින්නතුණි කායික වේදනාව යටපත් කරගෙන මානසික වේදනාව යටපත් කරගෙන Tamanට භාවනා අරමුණේ දීර්ඝ වේලාවක් පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. මේ විපස්සනා භාවනාවේ යෙදෙන අවස්ථාවල් සමහර විටේ විපස්සනාව නැගී එනකොට ඒ අවස්ථාවේ Taman අතින් ඒක ගිලිහුනොත් සමහර විට බොහෝ කාලයක් ඒ தത്വෙට නැවත ලං වෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යම් අවස්ථාවක තමා විසින් විපස්සනාවේ යෙදෙද්දී ධර්මය අවබෝධ වීමෙන් ඉදිරියට ඇදී යනවා නම් මොනම හේතුවක් නිසාවත් ආහාර ටික නිසාවත් ඒ වෙලාවට නොඩැඟිය යුතුයි කියන කාරණය ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ශාරීරික වේදනාවක් හටගෙන තමන්ව පීඩාවට පත් කරද්දී හිස මුදුනෙන් ගිනිදළු වගේ පිටවෙමින් දැවිලි අල්ලද්දී තල්ලේ දිව අලෝගන සම්මස්නාරයට මිදේවා වීලේවා කියලා අදිෂ්ඨාන පූර්වකව භාවනාවේ යෙදිය යුතුයි කියලා උගන්වලා තියෙනවා. නමුත් පින්නතුනේ සමත භාවනාවෙන් සිත සාන්ත කරගත් පුද්ගලයෙකුට චතුත්ථ ධාන සමාධියේ තියෙන සුකස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේ සෝමනස්ස දෝමනස්සං අත්තගාමා කියන කාරණා හතර අනුව කයෙත් මනසෙත් සුඛ දුක් ප්‍රහීණය කරලා සාන්තව සනසිල්ලේ විපස්සනාවේ යෙදීමේ හැකියාව ඒ යෝගාවචරයාට ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අප විසින් කළ යුතු ප්‍රධානම දේ තමයි විපස්සනාවෙන් ධර්මයේ සාක්ෂාත් කරගෙන මේ ජීවිතේම නිවන් සාක්ෂාත් කිරීම. අන්නේ නිවන් සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදනය තමයි ආසවාණං කියා අනාසවං චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා මේ ආත්මයේදීම තමා විසින්ම සාක්ෂාත් කර වාසය කරන්ට කැමති වෙනවා නම් පඤ්ඤා විමුක්තිය චේතෝ විමුක්තිය කියන උත්තරීතර ආධ්‍යාත්මික තත්වයන් ලබා ගන්නට කැමති වෙනවා නම් සීලස්සේව පරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමතමනුයුක්තෝ අනේ සාන්ත කරගන්න හිත සාන්ත කරගෙන උපදවා ගන්නට සමාපatti උපදවාගත් සමාපatti බැහැර නොකර ආරක්ෂා කර ගනිමින් ශුඤ්ඤාගාරයේ ඇලෙමින් ඔබ සාන්තව විපස්සනාවේ යෙදෙමින් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරත්වායි කියලා ප්‍රාර්ථනා කරමු ධර්මයෙන්ම කරමු උපේ නිවාසානුස්මති ඥානය ලබන්ට බුදුරජාන් වහන්සේ ලැබේ චතුත්ථ ධානය. චතුත්ථ ධානයේ ඇති වෙන බව සඳහන් වෙනවා. නමුත් අරූප ඥානත් සමගම අෂ්ට සමාපatti ප්‍රගුණ කරලා ඒ ප්‍රගුණ කරපු අෂ්ට සමාපatti කසින 10ෙම අපි වඩලා ඥාන ක්‍රීඩා කරලා අර ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ කියන தത്വයට අපිට නක් ගන්න පුළුවන් නම් පුබ්බේ නිවාසානුසුති ඥානය ලැබීමේ තරම්ම අමාරු නෑ. ඒක ලේසි වෙනවා. සාමාන්‍ය වශයෙන් තමන්ට නම් තමන් ගැන දැක ගැනීමට විපස්සනා ඥාන හරහා පෙර ආත්ම දැකීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම අභිඥා ලැබීමෙන් අපි ලබන ක්‍රමය ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. අභිඥා ලබන්ට ලේසි විපස්සනා කරලා තියෙන කෙනාට. විපස්සනා නොකලත් අභිඥා ලබන්ට පුළුවන් ඥාන ක්‍රීඩා හොඳින් නිපුණ කරපු කෙනෙකුට. Taman විසින් හොඳ ඉහළ සමාධියකට සමවැදිලා යම් වෙලාවක් ඉඳලා නැගිටලා ඊට පස්සේ මේ වර්තමාන මොහොතේ නාම රූප පරිච්ඡේද කරන්නට වෙනවා. මේ නාම රූප හොඳින් පරිච්ඡේද කරමින් බලමින් ආපස්සට ගමන් කරන්න වෙනවා ඊළඟ මොහොතට. ඊළඟ මොහොතට ඊළඟ මොහොතට කියලා එක හිතෙන් හිත ආපහු බලන්න වෙනවා. මේ විදිහට මේක සුස්ක විපස්සනා වෙනුත් කළ හැකි කියන කාරණේ අපේ ඥානාරාම ස්වාමින් වහන්සේ ඉස්සර මතක් කරලා තිබුණා. නමුත් ධානය උපදවාගත්තු කෙනෙකුට ඊට වඩා පහසුයි කියන කාරණේ තියෙනවා. අභිඥාවක් හැටියට පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ලබාගත්තු කෙනාට අනුන්ගෙත් කියන්න පුළුවන්. එහෙම නැති කෙනාට තමන්ගේ කියන්න පුළුවන්. තමන්ට බලන්න පුළුවන්. නිසා කල යුත්තේ ඉහළ සමාපත්තිය වලට ගිහිල්ලා හොඳින් තමන්ගේ නාම රූප පරිච්ඡේද කරලා බලලා ඊට පස්සේ තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ආපස්සට බලමින් යන. නොපෙනෙනවා නම් ආයි වර්තමානයට එනවා. ආයි බලනවා ටිකක්. ආයි ඊළඟට අතීතයේ ඊගාවට තිබුණේ මොකක්ද? ඊට ඉස්සෙල්ලා අතීතයේ තිබිච්ච එක මොකක්ද? මේ විදිහෙන් ටිකෙන් ටික ළමා කාලයටත් මව කුසටත් යනවා. මව කුසෙන් පස්සේ ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙන කර්මයේ දිහා බලනවා පෙර ආත්මෙදි චුත වෙන්න අවස්ථාවට ඉස්සෙල්ලා. එතන ඉඳලා නැවතත් ආපහු ගමන් කරනවා ඒ ආත්මෙ. මෙන්න මේ විදිහට තමන්ගේ බැලීම ප්‍රගුණ කරන්න ඕනි ඉස්සෙල්ලා. තමන්ගේ ඒ ප්‍රගුණ කළාට පස්සේ අනිත් මේ තමා වටේ තමාට අවශ්‍ය කෙනෙක්පත් අරගෙන නැවත නැවතත් බලබලා ප්‍රගුණ කරන්න ඕනේ පෙර ආත්මෙට යන්න. හැබැයි ඉස්සෙල්ලා තමන් ගැන හොඳ ප්‍රවීණත්වයක් ලැබුවට පස්සේ අනුන් පිළිබඳව බලන්න පුළුවන් වෙනවා. හැබැයි අද තියෙන தත්ත්වයේ හැටියට නම් අෂ්ට සමාපatti උපදවලා ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ වන්නගන්ධ නීලපීත ලෝහිත ඕදාත ආලෝක මේ කසින වඩලා මේවා තුලින් තමන් අෂ්ට සමාපatti උපදව ගත්තට පස්සේ තමන්ට පුළුවන් වෙනවා ලේසියෙන් බලන්න. ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ නාම රූප ආපස්සට බැලීමේ හැකියාව ගන්න. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද දැන් නැති දේ දකින්නේ කියලා. නැති දේ දකින්නේ මේක પરම්පරාවක් කියන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මම පෙර ආත්මේ අහවල් තන අහවල් දවස් මෙහෙම හිටියා මගේ නම මේකයි මගේ අම්මා තාත්තා මෙහෙමයි කියලා ඔක්කොම දැක්කා දැන් නැති දෙයක් කොහොමද දකින්නේ නමුත් මේ නාම රූප પરම්පරාවත් එක්ක පස්සට යනකොට ඒක ආපු හැටි පේනවා අද නැති බව ඇත්ත. නමුත් ඒක එදා තිබිච්ච එක දිහාට ආපහු යවන්න පුළුවන් හිත. මේකට නිදර්ශනයක් ගත්තොත් තමන් විසින් උදෑසන මලක් පූජා කරලා සමාපත්තියක් සමවැදිච්ච පුද්ගලයෙක් උදෑසන විහාරයට ගිහින් මල් පූජා කරලා හවස තමන් සමාපත්තියකට සමවැදිලා නැගිටලා එතන ඉඳලා තමන්ගේ ඥාන ආලෝකයේ උදෑසන මල් පූජා කරන තැනට යොමු කළොත් Tamante කාර්ය දැනුත් දකින්න පුළුවන්. ඒ දැකලා එතන නාම රූප පරිච්ඡේද කරන්නටත් පුළුවන්. ඒ නිසා ඒ කර්මය පිළිබඳ චිත්තචෛතසික දැකීමේ හැකියාව තියෙන කියලාත් උගන්ලා තියෙනවා. ඒ නිසා ඒවා උත්සාහ කරලා බැලීමයි අපිට තියෙන්නේ. තවත් කාරණයක් තමයි නොවෝ දෙයක් ඉදිරියෙන් දැකීම. දැන් බුදුරජාන් වහන්සේ නෙමෙයි තවත් අය කියලා තියෙනවා හිත උදෑසන මෙන්න මේ දේ වෙනවා. ඒ වෙන දේ නොවුණු දෙයක් කොහොමද දැන් දකින්නේ? මේ රූප නාම රූප પરම්පරාව ඉස්සරහට ගමන් කරනවා. මේ විශ්වයේ තියෙන සෑම දෙයකම ඒ පරමාණු වේස්මෙවි වෙන්වෙනී යන හැටියක් තියෙනවා. ඒ හැටිය තමයි බලන්නේ. බුදුරජාන් වහන්සේට පුළුවන් ඕනම වෙලාවක ඕනම තැනක මේක බලන්න. අපි ඉස්සර ගීතයක් තෝරන්න වුණාම තට්ටු ගාණක් තියෙන තැටි බේරලා තීතයක් ගන්න. දැන් අද එහෙම නෙමෙයි. හිත නකොටත් පුළුවන් නැත්නම් ඇඟිල්ල තියෙන කොට ඔක්කොම එනවා. ඒක තමයි අද අලුත් විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ තමන්ගෙත් අනුන්ගෙත් බලන්න නම් ඉස්සෙල්ලා අෂ්ට සමාපatti උපදවගෙන වඩා හොඳයි. ඊට පස්සේ නාම රූප පරිච්ඡේද වශයෙන් අතීතයට බලලා ඊට පස්සේ අනිත් අයත් එකතු කරලා ඒක බලන්න. මෙතෙන්දි තමන්ගේ විතරක් බලන්න නම් චතුත්ථ ධානයේ පමණක් ඇති. අනිත් අයගේ බලන්න නම් සමාපatti ඔක්කොම සම්පූර්ණ භාවනාමය කටයුතු නිවසේදී සිදු කිරීම සම්බන්ධ උපදේශ මාලාවක් ලබා දෙයි. භාවනා කරන්න නිවසේදී 아무ත දෙයක් නැහැ මේ කරන දේම තමයි කරන්න අපි මේ කරන දේම අපි යම් වෙලාවක නැගිටිනවා. ඉතින් නිවසේදී තියෙන කටයුතු වලට අනුව සුදුසු වෙලාවක් යොදා ගන්නවා නැගිටින්න. අපි මෙහෙදිත් සමහර වෙලාවට පුංචි පුංචි වැඩ අපිට තියෙනවා. ඒ වගේ නිවසේදීත් තියෙනවා පොදු වැඩ. ඒවටත් කාලයක් ඕනේ. ඒවත් වෙන් කරගෙන යම් වෙලාවක් උදෑසනත් රාත්‍රියේ හැකිනම් අපි තියාගන්න ඕනේ මේ භාවනා කරන්න. අඩු ගන්න විනාඩි 20ක් 30ක් පැය භාගයක්වත් ඕනේ මුලදී. ඒ විදිහට කටයුතු කරද්දී විශේෂයෙන් රාත්‍රියේ නිදා ගැනීමට පෙර සියලු කටයුතු නිමුණාට පස්සේ නිින්දට යන වෙලාවට කොයි වෙලාවකාරී රාත්‍රී 12ට වුණත් කමක් නැහැ. මූණකට දවාගෙන විනාඩි 10ක් පමණ සක්මන් කරලා සිත තැම්පත් කරගෙන නිදා ගන්නවා නම් අවදි වෙන්න අදිෂ්ඨාන කරගෙන ඇඟේ විඩාව නැති වුණාම සිතේ කයේ විඩාව නැති වුණාම අවදි වෙන්න අදිෂ්ඨාන කරගෙන සැතපෙනවා නම් හොඳ නිින්දක් ගියින් බොහොම ඉක්මනට අවදි වෙනවා. ඒ නිසා අපිට දැනට වගේ දීර්ඝ නිින්දක් යන්නේ නැහැ ගෙදෙත්. ඒතකොට කාලයක් ඉතු වෙනවා භාවනා කටයුතු වලට. ඒ වෙලාවට නිවසේ කටයුතු ආරම්භ කරන්න සුදුසු වෙලාව සටහන් කරලා ඔරලෝසුවක් වගේ දෙයක ඒක තියෙද්දී අමතර කාලයෙන් සක්මන් කිරීම සහ ඉඳ ගැනීමේ කාර්යය දෙන්න තියෙන වෙලාවේ හැටියට. සාමාන්‍ය తත්වයේ තමයි රාත්‍රී 10ට නිදාගත්තු කෙනෙක් රාත් මාධ්‍යම අලියම 3ට අවදි වෙනවා. 11ට නිදාගත්තත් 3 මාර්ග තුනකට අවදි වෙනවා. හැබැයි රාත්‍රියේ අර විදියට නිදා ගන්න කෙනාට පැය 3යි නිින්ද යන්නේ නැත්නම් 3 මාර්ගකට වඩා කොහොමද නිින්ද යන්නේ? ඒ අවදි වුණාට පස්සේ තමන් භාවනා කටයුතු කරද්දී යම් නිදිමතක් ආවොත් නැවතත් සක්මන් කරනවා නැත්නම් ටිකක් මුහුණු සෝදගෙන නැවතත් වාඩි වෙනවා. ඒ විදිහට පැය භාගයක් හෝ අලුයම භාවනා කරන්න ඕන. රාත්‍රී කාලයේදී භාවනා කරන්න කාලෙ මදි නම් හැමදාම එක වෙලාවක් විනාඩි 5ක්වත් ඒ වෙනුවෙන් කැප කරලා තැම්පත් වෙන්න ඕන. දවල් කාලයේදී තමන් කරන සියලුම කටයුතු රැකියා කටයුතු නිවසේ කටයුතු ඊටාම හිමින් සාමාන්‍ය වේගයකින් tempatව ඕනෑකමකින් සිහියෙන් කරන්න මේ විදිහට කටයුතු කරනවා නම් තමන්ගේ භාවනාවල් ටිකෙන් ටික දියුණු වෙනවා මිසක් කවදාකවත් පහළට ඇදින්නේ නැහැ. එතෙන්දි ප්‍රවේසම් විය යුතුයි මොනම කාරණයකදීවත් උදාස් නොවීමට නිවස්වල කටයුතු කරද්දී උදාස් වෙන කරුණ යෙදෙනවා. ඒ වෙලාවට වහාම සිත දිහා බලන්න. සිත දිහා බලලා තැම්පත් කරගන්න ඕන විනාඩි 4ක් 5ක්වත් කිසිම ප්‍රතික්‍රියාවක් නොදක්වා. විනාඩි 5ක් විතර ගියාට පස්සේ තමයි කලියුත්ත මොකද්ද කියලා කල්පනා කරන්නේ. අන්න එහෙම වැඩ කරනවා නම් භාවනාව දියුණු වෙනවා කටයුතු හොඳින් කෙරෙනවා සියලුම උපාදානයන් අතර සතියේ සිටීමට හැකිනම් ඒ විමුක්තියට ප්‍රමාණ නොවත්ද? ඔය ඉතින් උපාදානය අත්හැරි යනන් තවත් කරන්න දෙයක් තියෙනවද? හ්ම්? සීල උපාදානයන් අත්හැරලා නම් ගිහිල්ලානේ. ඒ නිසා පුළුවන් තරම් දුරට ඇලීම් ගැටීම් වලින් තොරව නිවසේ කටයුතු කරන්න විමුක්තියට ඒක ප්‍රමාණවත් වෙනවා. කියන්නේ අපි මොන ක්‍රියාවක්ද කරන්නේ ඒ කරන කියන හැම ක්‍රියාවක්ම සිහියෙන් නුවණින් කරන්නේ එතන විමුක්තිය තියෙනවා. ඒව නිවන් දොරේ ඉන්නේ. අපි අප්‍රමාදී කියලා හිතනවා නම් අපි ප්‍රමාද වෙලා නම් අපි නිවනේ නෙවෙයි. අප්‍රමාදී කියන්නේ සිහියෙන් ඉදීම. එහෙනම් අපි සිහියෙන් කතා කරනවා නම් සිහියෙන් අපි කනවා නම් බොනවා නම් ඇඳුම් ඇඳුම් අඳිනවා නම් පළඳිනවා නම් සියල්ලම සිහියෙන් නම් කරන්නේ අපි නිවන් දොරේ ඉන්නේ. එහෙනම් විමුක්තියට අපි යනවා. ජීවිත දාණය, අභය දාණය දීමට වඩා භාවනාමය කටයුතු උසස් වන්නේ කෙසේද යන්න පාදා දුනු මැනවි. ජීවිත දාණය හොඳ දෙයක්. නමුත් Taman ඉන්න එක කොතනද කියන එක Taman තේරුම් ගන්න ඕනේ. ලෝකයේ තියෙන උතුම්ම දේ Tamanගේ නිවන. Taman නිවන් දකින්න කටයුතු කරමින් ඉන්න වෙලාවෙදී මේ නිකං කෙනෙක් වෙනුවෙන් ජීවිතය දෙන්න ගියාම නිවන නැති වෙනවා. හැබැයි Taman ප්‍රාර්ථනා කරනවා නම් බුදු වෙන්න වගේ දෙයකට දින්නම ඕන. ඒ නිසා ජීවිත දාණය එයා කොහොම වුණත් මැරෙනවා. විශාල ධන සම්පත් වියදම් කරලා ලොකු රෝගාබාධවලට කොච්චර සනීප කළත් පින්නතුනේ තව අවුරුදු 10ක් 12යි ඉන්නේ ඊට පස්සේ නැති වෙලා යන. ඒ නිසා ජීවිත දාණය දීමට වඩා තමන්ගේ නිවන සාක්ෂාත් කිරීම ඊටම වැදගත් වෙනවා. හැබැයි තමන්ට වඩා උසස්සේ ප්‍රතිපත්ති වග යෙදිලා එහෙම නැත්නම් ඒ නිවන් පිණිස කටයුතු කරන කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දෙන්න පුළුවන් නම් ඒක හුඟක් ශ්‍රේෂ්ඨයි තමන්ටත් නිවනක් තියෙන. වෙනසක් නැතොත් මේ කරුණ පහදා දෙනු මැනවි. සිත, මනස, විඥානය යනු එකක්මද? මනසත් පංචේන්ද්‍රියනොත් මායාගේ බව දේශනාවේ සඳහන් බව ඇසීමි. මෛත්‍රී භාවනට අධිකමාරයි. මනස චිත්ත විඥාන ඔක්කොම එකයි. තුනටම කියන්නේ චිත්ත මනස විඥාන කියලා කියනවා. මනසත් පංච ඉන්ද්‍රියනොත් මායාගේ බව දේශනාවේ සඳහන් වෙනවා. ඔව්. මනස හැදෙන්නේ අරමුණක් ඇතුව. අපි කියනවා විඥානය. මනෝ ద్వාරය කියලා එකක් තියෙනවා හදවතේ. එතනින් තමා සිත් උපදවන්නේ. එතන තමයි අපේ කුසල් ලකුසල් තැම්පත් කරන්නේ. මේක ලේ ධාතු ආශ්‍රිතව දෙන දෙයක්. ගුහාසයන් කියලා කියන ගුහාවේ ජීවත් වෙන්නේ මනස. එතකොට කෙනෙක් අහනවා හදවත කපලා ගිලියට ගත්තොත් එහෙනම් මනස ඉවරයි නේද හිත ඉවරයි නේද වෙන කෙනෙක්ද එතන ඉන්නේ කියලා. හදවත් සත්කමක් කළොත් මනසට මොකද වෙන්නේ ওই මනස ඇතින්නේ ඔතන නම්. අපේ වෛද්‍ය තුමන්ලා ඉන්නවා නම් ප්‍රශ්න කරන්නත් පුළුවන්. නමුත් මනස ඇති වෙන්නේ හදවත හලා ඒ ඒ මොහොතේ ගමන් කරන ලේ ධාතුවට ආශ්‍රිතව ඒ ප්‍රසාදය තුල ඒ ප්‍රසාදය තුල ඇති වෙනකොට ලේ මාරු කරයි කියලා DNA එක මාරු වෙන්නේ නැහැ කාගේවත් ශරීරේ. සියලුම ලේ අස් කරොත් DNA එක කියලා අලුත් හොයා ගැනීමක් තියෙනවනේ මොලිකියුල් එක. ඕක නැති වෙන්නේ ඒ හදවත හරහා යන ඕනම ලේ ධාතුවකට අලුතෙන් දෙන අර DNA කියනවා. මේ රහස එහෙමනම් තමන්ගේ හදවත් කොච්චර මාරු කෙරුවත් හිත උපදින්නේ එතන. නමුත් ලබන ඉන්ද්‍රිය අපේ පංචේන්ද්‍රයන් තුලින් ඒ අරමුණක් ඔස්සේ පහළ වෙන මනස කුසල් ලකුසල් මත තමයි මායයට අයිති අපි ඒවා අප්‍රමාදී ගුණයක පිහිටෝලා අපි සීනුවනින් ඒ අරමුණ දිහා බලලා උපදින මනසක් තියෙනවා නම් ඒක මායයට අයිති වෙන්නේ ඒක මායාවෙන් මිදිලා. අප දැන් මොකද්ද කියන්නේ? අන්දමකාසි මාරං අපදම් වදිත්වා මාර චක්කුම් අනාපාතගතෝ පාපිමතු මාර්යාගේ ඇස අන්ධ කරලා වැඩක් ගන්න බැරි විදිහට පොඩි කරලා මාර්යාගේ දර්ශයෙන් ඈත් වුණා කියන්නේ නැතෙන්. එහෙම නැත්තම් මාර්යාට තමයි මෛත්‍රී භාවනාව ආධුනිකයෙකුට මෙන් පහදා දිය හැකිද? මෛත්‍රී භාවනාව කවුරුත් අහලා තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා. අපි සාමාන්‍ය වශයෙන් අපේ ආරක්ෂාව පිණිස ලෝකයාගේ ප්‍රසාදයේ පිණිස අපේ ජීවන පැවැත්මට යහපත පිණිස අපි සාමාන්‍ය වශයෙන් භාවිත කරද්දී මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියනවා මාමෙන්ම වාගේ ඥාති හිත ආදීන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම අපි කියනවා මේ සියලු මදාත් සත්‍යෝද එසේම වෙත්වා ඒ වගේම අපේ සතුරු යම් යම් අය ඉන්නවා නම් අපිට අකමැති අපි දන්න අය ඉන්නවනම් ඒ අයට හිත යොමු කරලා අපි කියනවා අපේ මේ අහිතවත් සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඊට පස්සේ කියනවා සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙවියෝ සියලු භූතයෝ සියලු විනිපාතිකයෝ මෙච්චරයි ඒ කීමෙන් අපිට යහපතක් තියෙනවා අපේ රැකියාවට යනවා නම් උදෑසන ගෙදරින් පිට වෙලා ඒ යන්ට ප්‍රථම තමන් රැකියා ස්ථානයට හිත යොමු කරලා තමන් ඒ දන්න සියලු දෙනාම එක කණ්ඩායමකට ගොනු කරලා ඒ අයට මෛත්‍රී කරනවා ටික වෙලාවක්. ඒ වගේම තමන් පාරට බැස්ස වෙලාවේ දකින දකින පුත්කලයා ඉදිරියට හම්බෙනකොට හිතෙන් සුවපත් වේවා කියාගෙන යනවා. මේ විදිහට මුළු දවස පුරා තමන්ගේ කටයුතු කරනවා නම් ඒක ආරක්ෂාවක් විතරක් නෙමෙයි තමන්ගේ අනිකුත් භාවනාවල් දියුණුවෙන්ට හිත සමාධි වෙන්නත් මූණේ ප්‍රභාස්වර ප්‍රියමනාප බව වැඩි වෙන්නත් මොකවන්නම් විප්පසීදති කියන විදියට යන්ට ඒකත් හේතුවක් වෙනවා. ඒක සාමාන්‍ය භාවනාවක් මෛත්‍රිය. නමුත් අපි සමාපatti උපදවන්න බ්‍රහ්ම විහාර හැටියට අපමඤ්ඤ බ්‍රහ්ම විහාර හැටියට අපි මේක පතුරවන්න ඕනේ නම් Taman විසින් ප්‍රථමයෙන්ම භාවනාව ආරම්භ කිරීම ටිකක් අමාරුයි. මොකද මෛත්‍රිය තුලින් සමාධිපති වීමට ටිකක් අපහසුයි ප්‍රමාදයි කෙලින්ම අර්පණා උපදවන. ඒ නිසා යම්සි කර්මස්ථානයකින් ප්‍රථම ධානය හෝ උපදවාගෙන සිටිනවා නම් අන්නේ තනත්තාට පුළුවන් තමන් අරමුණු කරලා මම වෛර නැත්තේක් වෙම්මා තරහ නැත්තේක් වෙම්මා දුක් පීඩා නැත්තේක් වෙම්මා සුවපත් වෙම්මා කියලා ටික වෙලාවක් මෛත්‍රී කරන්න මිනිත්තු 4ක් 5ක් ඊට පස්සේ මම වගේම මගේ ගරු කටයුත්තා හොඳ ගරු කටයුතු කෙනෙක් හොයාගෙන ගරු කටයුත්තාද වෛර නැත්තේක් වෙත්වා ආදී වශයෙන් හතරෙන්ම මිනිත්තු 4ක් 5ක් මෛත්‍රී කරනවා කරලා ඊට පස්සේ පළවෙනිම කාරණේ වෛර නැත්තේක් වේවා ඒ ගුණේ අරගෙන ඒ තනත්තා ප්‍රියමනාප විදිහට Taman දැකපු වෙලාවක මුහුණ Taman මතක් කරගෙන තමා ඉදිරියේ සිටින විදිහට සිහියේ තබාගෙන නැත්තම් Taman ඒ ඉදිරියේ ඉන්න විදිහට සිහියේ තබාගෙන ඒ රූපයේ දෙස බලන්නා වාගේ වෛර නැත්තේක් වේවා මගේ ආචාර්යෝ වෛර නැත්තේක් වේවා නැත්තම් මගේ ගරු කටයුත්තා වෛර නැත්තේක් වේවා වෛර නැත්තේක් වේවා කියලා දිගටම මෛත්‍රී වඩන. නොනවත්වාම උදේ දවල් රැ කරන්න ඕන. කර්ණීයමත්ත සූත්‍රය අහලා ඇතිනේ. දිත්තේන් ඡානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියනවනේ. ඒ වගේ මෙතන කියනවනේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ යම් තාක්කල් ඇහැ අරගෙන ඉන්නවද? දුරුකලයේ නින්ද නිද්‍රාව තියනවාද දුරුකල නිද්‍රාවෙන් යුතුව ඔබ යම් තාක් කල් ඉන්නවාද ඒ තාක්කල් ලොකු මෛත්‍රිය පැතිරිය යුතුයි කියනවා. ඒ නිසා අපි දවසේ යම් යම් වෙලාවල් තෝරගෙන දෛනික කටයුතු වලට බාධා නොවන විදියට අඩුතරමින් තුන් වතාවක්වත් මේ මෛත්‍රී භාවනා වේදෙන්ට පුළුවන් නම් වෛර නැත්තේක්වා කියන කාරණේ අරගෙන තමන්ගේ කරු කටයුත්තාට අර්පණා සමාධියට යන කල්යන්ට පුළුවන් වෙනවා. ඒ රූපේමයි අරමුණු වෙන්නේ. මේ මරමුණු වෙලා ඒ ගුණය තුල පිරලා තමන් ප්‍රථම ධානය ලබන්නේ. ඒ විදිහට තමන් ප්‍රථම ධානය ලැබුවාට පස්සේ ඒක වශී කළ යුතුයි වශී නොකර දෙවෙනි ධානයට නොයා යුතුයි. ඒ අරමුණම අරගෙන නැවතත් දෙවෙනි ධානයට ඒ අරමුණ අරගෙන තුන්වෙනි ධානයටත් යන්න ඕනේ වශීකృత කිරීමෙන් පස්සේ. ඊළඟට නැවතත් ගරු කටයුත්තෙක් කරගෙන එක්කෙනෙක් හෝ දෙන්නෙකුට මේක පැතිරිය යුතුයි. එතකොටයි මෛත්‍රිය චේතෝ විමුක්තියක් හැටියට වැඩෙන්නේ. ඊට පස්සේ තමයි තමන්ගේ ප්‍රිය හිතවතෙක් ගන්නෙ පවුලේ එහෙම නැත්නම් පිටස්තර තමන්ගේ ඥාතියෙක් හෝ හිතවතෙක් අරගෙන මාගේ මේ හිත සත්වයාද වෛර නැත්තේක් වේවා තරහ නැත්තේක් වේවා කියලා හතරෙන්ම ටික වෙලාවක් කරලා එකක් තෝරගන්න. නමුත් පින්නතුනි මතක තියාගන්න ඕනේ අපි ගරකොටියුත්තාට වෛර නැත්තේක් වේවා කියන එකෙන් කියලා තුන්වෙනි ධානයේ දක්වා ගියා වගේම අනිත් කරුණු තුනෙන්මත් අපි තුන්වෙනි ධානය දක්වා සම්පූර්ණ කරන්න ඕනේ හිත සත්වයා ළඟට යන්න ඉස්සෙල්ලා. ඒ නිසා එක අරමුණක් කරුණු තියනවා හතරක් ඥාන තියනවා තුනක් තුන් වාරක් හතර 12. ඒ නිසා මෙන්න මේ විදිහට අපි ධානය උපදවන්න ඕනේ මෛත්‍රී සමාධිය. ඊළඟට තමයි හිත සත්වයන්ගෙන් පස්සේ මදහත් සත්වයෝ මදහත් සත්වයන්ගෙන් පස්සේ අහිතවත් සත්වයෝ ඊට පස්සේ මේ හතර තුන් දෙනාම එකට පෙළගස්වලා මෛත්‍රී කරලා බලනවා හතර දෙනා පිළිබඳ වෙනසක් දකින්නවාද කියලා. එහෙම වෙනසක් නොදක Tamanට සීමා සම්බේධය වෙනවා. මොකද හතර දෙනාම එකක් බවට පත් වෙලා. එකම අරමුණක් වශයෙන් එකම මෛත්‍රියක පිහිටනවා. මෙන්න මේ සීමා සම්බේධය කළාට පස්සේ අපි සියලු දෙවියෝ සියලු මිනිස්යෝ සියලු අරියෝ අනරියෝ සියලු විනිපාතිකයෝ ආදී වශයෙන් සියලු සත්‍යෝ සියලු භූතයෝ ආදී වශයෙන් දොළොස් ආකාරයක් තියෙනවා ඒ දොළොස් ආකාරයටම මේ එක එක කරුණෙන් ධාන තුන බැගින් වඩන්ට ඕනේ මේ විදිහට සම්පූර්ණ කළාට පස්සේ දිසාපරණය පටන් ගන්නෙ දිසාපරණය කියලා කියන්නේ සියලු දෙනා එක පාර්ශ්වයක ඉන්න අපි අරමුණු කරන්න එහෙම අරමුණු කළා සියලු දෙවියෝ කියලා දෙවියන්වත් සියලු භූතයෝ කියනකොට භූතයන්වත් යක්ෂනාගාදීන්වත් ඒ වගේම සියලු විනිපාතකයෝ කියනකොට අපාදී සතුන්වත් තමන්ගේ ඥාන ආලෝකයට යොමු වෙන්න ඒ නිසා තමන්ගේ මළගිය ඥාතීන් හැර අනිකුත් සියලුම දෙනාට මෛත්‍රී පතුරවන වේලාවට ඒ සත්‍යෝ තමන්ගේ ආලෝකයේ තුලට අහු වෙනවා. ඒ නිසා දෙවියන් දැකීමේ කැමැත්තක් තියෙන අය මෛත්‍රී සමාධි වඩලා බලන්න කියලා නම් කියලා තියෙනවා. ඒ නිසා කළ යුතුයි කළා කර බැලිය යුතුයි. මේ විදිහට දිශාපරණය කරන්න ඕනේ. එහෙම නැතුව අපි නිකාම මෙහෙම ඉඳගෙන සමහර අය මෛත්‍රී කරනවා මන් දස දිශාවටත් පැතිරෙව්වා උඩයටත් පැතිරෙව්වා කියලා. එහෙම කෙරෙන්න. නම් 528ක් ධානය සමාපatti සම්පූර්ණ වෙනවා මේ විදිහට මෛත්‍රී වැඩුවොත්. අන්නේ විදිහට මෛත්‍රී වැඩුවොත් ධානය සමාපatti ඇතුව මේක ඊතරම් කාලයක් ගත වෙන දෙයක් නෙමෙයි පළවෙනි එක ලැබුවොත් ඒ නිසා සතියක් දෙකක් ඇතුළත සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා කියලායි තියෙන්නේ. ඒ නිසා උත්සාහ කරලා බලන්න ඕනේ මේක ඇත්තද කියලා. මේ විදිහට කරපු කෙනාට අවියවද වලින් වසවිසි වලින් තුවාල කරන්න බෑ. තමන්ගේ මහාත් කර්මයක් තිබුණොත් විතරයි තමාට ඒ සමාපත්තියට එන්න බැරි වෙන්නේ. එහෙම නැත්නම් පින්නතුනේ ෂණයෙන් සමාපත්තියට සමාදිනකොට කිසිම දෙයක් අනුතරක් වෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කරලා බලන්න ඕනේ මේක දේ කීම කාටත් ආරක්ෂාවක් වෙනවා. මෛත්‍රී භාවනාව සිතම ඔව් ඉවරයි. ටිකක් වෙලා කරන්න ඕනේ. දැන් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කලින් සමාධියක් වශී කරපු කෙනාට බොහොම ඉක්මනට යන්න පුළුවන්. හඳුනන්නේ ඉස්සෙල්ලා ක්වෙස්චන් එකේ ජීවිත දාණය කිව්වේ organ donation. Life. Life to life. Life donation. පරමාර්ථ දාන. එහෙම නේද? ජීවිත දාණය අබේ දාණය. අබේ දාණය. අබේ දාණය. ජීවිත දාණය කිව්වේ තමන්ගේ ජීවිතයේ නේද අබේ දාණය sorry. අබේ දාණය දීමට වඩා භාවනාමය කටයුතු උසස් වන්නේද? මේ මට හිතුනේ මේ ජීවිත කියන කැලල මම කියෙව්වේ ජීවිත දාණය. අබේ දාණය බොහොම ශ්‍රේෂ්ඨ පින්කමක්. එතකොට භාවනාමය කටයුතු උසස් වන්නේ කෙසේද යන්න පාදා දෙන්න. අබේ දාණයට වඩා. තමන් අබේ හොඳට භාවනා කරන කෙනෙක් නම් යම්කිසි සතෙක් උපද්‍රයකටපත් වෙලා ඉන්නවා මරණයට කැප වෙලා වතුරක වලක වැටිලා. ඒ වගේ අවස්ථාවක අපි ඉදිරිපත් වෙලා අපේ භාවනාව නොකරන වෙලාවකනේ දකින්නේ. භාවනා කරද්දි මේක දකින්න බෑනේ. ඒ නිසා අපි ගිහින් උදව් කරන්න ඕනේ. ඒ ජීවිත දාණය අපේ දාණය හුඟක් වටිනවා. ඒ වගේම තව කෙනෙක් කරන දෙයකට අපිට පුළුවන් ඒකට උදව් කරන්න. ගොඩ ගන්න හරි. හැබැයි අනුන්ගේ පස්සෙන් ගියන් සල්ලි එකතු කරලා හරක් මුදවන්න ගියොත් භාවනාව පැත්තක තියලා ඒකෙන් නම් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් භාවනාවේ කටයුතු ඊට උසස් වෙනවා. මොකද තමන්ගේ විමුක්තිය අනිත් එකට වඩා වටිනවා. නිසා අපේ සීලය සීලය සීලය කියන්නේ අබේදාණයමද? සීලයයි අබේදාණය එකට සම්බන්ධ වෙනවද? මන් නම් දන්නේ නැහැ. අබේදාණය කියන්නේ ජීවිතය නැති වෙන්න යන ජීවිතයකට උදව් දීම. සීලය කියන්නේ තමන්ගේ තියෙන ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම, මනස රැක ගැනීම, පෞසිදු නොවීම. ඒ නිසා ඊට වඩා දෙයක් තියෙනවා නම් කියන්න බෑ. ප්‍රාණඝාතයෙන් වැළකීම අබේදානයක් වුණාට එතන තියෙන්නේ විරති සීලයක්. අබේදානය දෙනවයි කියන්නේ දැන් මං සතෙකුට ගහන්න ගිහිල්ලා එයාට නොගහ වුණොත් ඒක අබේදානයක් දීමක් නෙවෙයි. මොකද මම ඒක සීලයෙන් පිරිසුදු කරගත්ත මගෙන් වෙන්න ගිය ප්‍රතික්‍රමය මං කඩන්න ගිය සීලය මං රැකගත්තා. ඒතකොට සීලය ආරක්ෂා වුණා. ඒක එක්තරා විදියකින් අනියම් වශයෙන් අභියදානයක් තමයි මං ජීවිතේ දුන්නා. නමුත් එහෙම නැතුව අපි දැන් නිකන් අන්තරාවටපත් වෙච්ච සතෙක් බේරන එක තමයි අභියදානය. ඒකත් අභියදානය. එහෙනම් ඉතින් මට අභියදානය දෙන්න පුළුවන් මේ ඔක්කොම මරනවා මං හෙට කියලා අද දෙනවා. එතකොට මට පින් වෙනවද? එතකොට හඳුනන්නේ දැන් ඕගන් ඩොනේෂන් එකේදී තමන්ගේ ජීවිතය ගැන නොබලා ඕගන් එක ඩොනේට් කරනවනේ සමහර විට තව කෙනෙකුගේ ජීවිතය අපේ ඔව් හොඳයි මගේ ජීවිතේ වැඩක් නැති කෙනෙක් නම් හොඳයි දැන් මහත්යට මගේ මේ කිඩ්නි එකක් දුන්නොත් ඒක වටිනවද මහත්යට වටිනවද මට වටින්නේ මට පින ඕනේ මට නිවන ලොකුයි මගම සංසාරේ දික් කරගන්නේ ඕක දීලා මම මගේ ආචාර්යයන් වහන්සේට මම දෙනවා. ආචාර්යයන් වහන්සේට අවශ්‍ය කමන්න මම දෙනවා. මට වඩා පහලින් ඉන්න කෙනෙකුට මම මොකටද දෙන්නේ? අනික මට මොකටද පින්? මට පින් අවශ්‍ය නැහැ. හරිද? ඔබ වහන්සේ මොකද කවුරුත් කියන්නේ හදුවද මොකද? ඔබ වහන්සේ පෙර දින පැවසූ පරිදි හැබැයි මම එකක් කියා දෙන්න. ඔබ වහන්සේ කියලා සංඝයා වහන්සේලාට ආමන්ත්‍රණය ගන්න හොඳ නැහැ. මොකද බාල ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩිහිටි ස්වාමින් වහන්සේ ආරම්මන්ත්‍රණය කරන්නේ ගෞරවයක් හැටියට ඔබ වහන්සේ කියලා. බාලයෙක් කෙනා වැඩිහිටියට ගරු කරන්නේ ස්වාමින් වහන්සේ කියලා. ඒ නිසා කවදාක්වත් සමහර පින්නතුන් කියනවා නොදන්නකමට ඒක හොඳ නෑ. ඔබ වහන්සේ පෙරදින ආයි කිව්වා. පැවසු පරිදි දුරජානන් වහන්සේ සතුව පැවති චරණ ධර්මයන් පිළිබඳ කෙටියෙන් පාදා දෙනු වැඩි. හැබැයි මට මතක නෑ ඔක්කොම. සීල සමාධි පඤ්ඤා. ආ හිරියෝතප්ප, ඡාග, බෞස්ෘත. තව කියන්නේ. චරණ ධර්ම. ඒවා විද්‍යා හැටියටත් එනවා. අන්න ඒ විදිහට තියෙනවා 15. මතක කියන්න බෑ. ඔව්. ඒ කියන්නේ జాగරියානේ ඔක. කොච්චර දන්නවද නේද? ඉතින් ඒක නෙන්න. ප්‍රශ්නේ ගොඩක් දන්නවා අපිටත් කියලා මතක් කරපු එක නම් හොඳයි. අදම ගිහින් පොත බලලා කටපාඩම් කරගන්න ඕනේ නැත්නම් අහු වෙනවා අනිස්සනේ. බුදුරහන් වහන්සේගේ විචාරචන ගුණයන් පැවසෙන පරිදි උන්වහන්සේට ජන ධර්ම 15කුත් ඥානාටකුත් පැතිය ඥානාට ඇත්තටම ඥාන ආශ්‍රය ආශ්‍රය අනුසේ ඥාන ආස්වක්ෂය කර ඥාන පුබ්බේ නිවාස අනුසේ ඥාන දීප එතකොට දීප සෝත දීප චක්කු ඊර්දිවිද ඊර්දිවිද සර්වඥාඥාන සබ්බඤ්ඤුති ඥාන කියන්නේ ඒක ආස්ව පරිචිත්‍යයන ආස්වක්ෂය කරනවා ගරුතර ස්වාමින් වහන්සේ සාමාන්‍ය අයුරින් මෛත්‍රී භාවනාව වඩන විට කඳුල මතුවේ. ඒ බොහෝ දුරට කරුණාව, අනුකම්පාව පෙරටු කොටගත් මෛත්‍රී සාගත සිතුවිලි බලිනි. ඔබ වහන්සේ පැවසූ පරිදි කඳුළු ඉනනුයේ ඇල්ම හේතු කොටගෙන නම් එසේ වීම නුසුදුසුද කෙසේ නමුත් මා මෙලෙස මෛත්‍රී භාවනාව වඩන විට කඳුළු කඩා හැලෙන මුත් සිතට ඊතා සහනශීලී බවක් දැනෙයි අදහස පැහැදිලි කරනු මැනවි මේ නිසා තමයි Tamanට ගරු කටයුත්තකටත් භාවනාව පතුරවන්න කියන්නේ ඉස්සෙල් අර සාමාන්‍ය Tamanට හිත කෙනෙකුට මෛත්‍රී පතුරවනකොට මේ විදිහ ඇල්මක් ඇති වෙලා සංවේගයක් ඇති වෙනවා. ඒ නිසා තමයි කඳුළු වැగిරෙන්නේ. දරු කටයුත්තෙක් එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් තුන් දෙනෙකුට මෛත්‍රී කරලා හොඳට ප්‍රතිෂ්ඨාව ලැබුවට පස්සේ තමයි අපි සිත සත්‍යයක් ගාවට යනවා නම් මේ විදිහට කඳුළු වැටෙන්නේ නැහැ. කඳුළු ඇලුනට කඩා ඇලුනොත් සිතට සානශීලී භාවයක් දැකේ. අනේ කඳුළු නම් හලන්නේ. මොකද මේ කඳුළු හැලෙන්නකොට භාවනාව දියුණු වෙන්නේ ඒකයි කඳුළු හලන්නේ නැතුව අර මදහත් කෙනෙකුට හිත පතුරවන්නේ. කඳුළු හැලෙන්නේ නැහැ පටිගෙට. සද්ධාවටත් කඳුළු හැලෙනවා. පටිගෙටත් හැදෙනවා. කේන්තිය ගියාම වැඩි වුණාම යමක් කරගන්න බැරුවාමත් අඬනවා. එහෙම නේද? ඔව් ඇල්මටත් ඇඬෙනවා. හැබැයි ශ්‍රද්ධාවට ඇඬෙනවා. දැන් බුදුරයන් වහන්සේ දැන් මම නිස්සරණෝණයට ආපු වෙලාවේ ඉස්සෙල්ලම අපේ ධර්මාචාර්යයන් වහන්සේ මට දුන්නා ධම්මපදයේ පොත. ඉතින් මම ඕක අරන් ගිහින් කුටියේ තියාගෙන කවදාවත් බණක පොත් කියවපු කෙනෙක් නෙවෙයි. ඉතින් මේක ටිකක් බලනකොට මොකද්ද මට මතක නෑ සූත්‍රය මුල මුල හරි මට නවත්ත ගන්න බැරුව ඉකි ගෑහෙන්න පටන් ගත්තා. මම බලනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් දන්නේ හේතුව නමුත් අර තිබිච්ච දේවල් කියවෙනකොට මේක ගොජ දාන්න පටන් ගත්තා. ඉතින් ඇඬුණා. එතකොට මට මතක් වුණා මීට ඉස්සර අපේ වැඩිහිටියෙක් එයා උගත් මිනිස්සෙක් ඉස්ලාමික වෙ හිටියේ දවසක් මං ගෙදරට ගියාම උදේ මෙයා පුටුවේ ඉඳගෙන 10ට විතර මට පේනවා අඬන බව. මොකද මේ අතහෙල වෙනවා. ඉතින් මං ගිහින් ඇහුවා ඇයි මාමේ මේ අඬන්නේ කියලා. බුත්සරණ කියවනකොට මට මට ඇඬෙනවා කියලා ආයෙ ඇඬුවා. ඉතින් ඒක සද්ධාව. ඉතින් සද්ධාවටත් ඇඬෙනවා, ද්වේෂයටත් ඇඬෙනවා. ඒ නිසා ඒක නැමක් hina වෙන්න නම් චෛතසිකයක් තියෙනවා. චෛතසිකේ බුදුහාමුදුරන්ටත් තියෙනවා. ඒක නිසා තමයි බුදුරයන් වහන්සේ සිනාපාල කරන්නේ. ඈ? ඔව් මොනවද තියෙනවා මම දන්නේ නැහැ පුත්තල. එතකොට මොකද කියන්නේ දැන්? ප්‍රශ්න? මොනවද ප්‍රශ්න? තියෙනවද මොකද? Thank you. ඔව් ස්පිරිතාලේ යන විචය කියන ඔව් ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම නිරෝධ සමාපත්තිය නෑ නෑ චතුත්ථ ධානය චතුත්ථ ධානය සම්පූර්ණ ආස්වාස් ප්‍රස්වාස නවතින චතුත් අධ්‍යාන. ඒක ආශ්චර්යයක් අපේ අර කෙනෙක් හිටියා එයාගේ බයිපාස් එකක් කළා. එයා ඉන්නේදී ඔපරේෂන් එකෙන් පස්සේ මොකද්ද ඔහොම එකක් කරලා අර මේවා වල සිග්නල් වැදිලා. ඉතින් දොස්තර මහත්තුරුයි නෝන්ලා ටිකයි ඇවිල්ලා කෑ ගහගෙන මේක වට වෙලා දඟලනවා. මෙයා සද්ද නැතුව ඉඳලා තියෙනවා. පස්සේ නතු තත් කළා කතා කරලා ඊට පස්සේ කොහම හරි මෙයා නැගිට්ටාම මේ මොකද්ද උනේ මේගොල්ලෝ කලබලෙලුවට ඒ වෙලාවේ. ඉතින් එයාට තේරුණාලු මේක එහෙම එකක් නෑ කියලා. ඉතින් ගියපස්සේ කිව්වලු නෑ නෑ මං ටිකක් විවේක වුණා නිදාගන්නාද කියලා. ඉතින් එහෙම වෙනවලු. ඇත්තද ඒක? මං කියලා තියෙන ස්වාමීන් මේ Hindu ස්වාමීන් වහන්සේලා හ්ම් ඉන්දියාවේ මම හිතන්නේ. සත වර්ෂයකට විතර පෙරදී මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලේ ස්වාමී කෙනෙක් කියලා තියනවලු තාට පොළොවයට මිනි පෙට්ටියක මාන දෙකක්ද තුනක්ද ඉන්න පුළුවන් කියලා ජීවත්ව. ඉතින් සුද්දා ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි එයාට ඉන්නේ ඔක්කොම උපකරණය මේ ඔක්කොම තිබුණලු දොස්තරලා දුන්නා පරීක්ෂණයක් වශයෙන් කෙරුවලු. ඒ ස්වාමී අත්ත වශයෙන්ම සුමාන දෙකක්ද තුනක්ද පොළොවයට මිනි පෙට්ටිය ජීවත් නැහැ. මොනවත් නැහැ. හැබැයි උගක් සූදානම් වෙන ශරීර හොඳට සුද්ධ කරලා ඇතුලේ ඔක්කොම සුද්ධ කරලා තමයි කියන්නේ බඩවැල් ඔක්කොම සුද්ධ කරන්නේ ක්‍රමයක් තියෙනවලු. ඒතුළට ගිහලා සමාන දෙක තුනක් හිටියක්. ඒක නිරෝධ සමාපatti තත්ත්වයක්. නිරෝධ සමාපatti හත් දවසයි ඉන්න පුළුවන් පිරිනම් පාන. මුලන් රාතන් වහන්සේ ගියානේ භවයේ කෙරවල යන්න මේ අහසේ. ඔය ආකාශේ කොතනද මේ කෙරවල බලන්න. ගිහිල්ලා ඉතින් අතරමං වෙලා දවස් හතක් ගියා. එක තප්පරයකට කොච්චරක්ද කියන්න බෑ. යන වේගේ දවස් හතක් ගිහිල්ලා බැලුවා යන්න බෑ කෙරවලට. ඊට පස්සේ පින්වම් පාන්නට පත් කරේ එළුවා. දවස් හත ඉවරයි. අද ආහාර නැලුන් පින්වම් පාන. හැබැයි බුදුරජාන් වහන්සේ හොඳ වෙලාවට කොමගේ පුතා කියලා බැලුවා. වලනට අතරමං වෙලා. අත දික් කරලා අරන් අත දික් කරලා අරගෙන මුලන් වගේ දේවල් කරන්න එපා කිව්වා. ඒ වෙලාවේ නොහිටියා නම් බුදුරජාන් වහන්සේ පින්වම් පාන. ඒකයි නිරෝධ සමාපත්තියේ නැගිට ස්වාමින් වහන්සේලා බුදුරයන් වහන්සේ එවලෙම ඉර්ධියෙන් බලනවා කාටද මේ වාග්ය දෙන්නේ කියලා. දීලා ඒ තනත්ත හොයාගෙන යනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ ගත්තු ගමන් සත්‍රුවන් වැසි වසිනවා මහා සිටු සම්පත් ලැබෙනවා විශාල දේවල් දැක්වෙනවා. ඉතින් මුගලම් රහතන් වහන්සේගේ ඒ වගේ දෙන්න ගියගෙන හොරකම් කරගත් ඉලක්කය. ඒ මොකද එදාට දාණය නොලැබුණොත් පින්නම්පාන මේ ළඟදී මම මන් දන්නේ කොහේ හරි භූමිකම්පාවක සිද්ධියක් වෙලා ළමෙක් සති ගානක් වුණාද? සති දෙකක් තුනක් දින්දලා හොයාගෙන හැබැයි ඒකෙදි මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අපේ ධර්මයේ ඇත්ත නම් බුදුරයන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා නම් දවස් හත ඉක්වන්න කාටවත් බෑ. නමුත් මේ ලෝකේ දෙන්නේ තුන් දිනක් මේ ওই විදිහට ඉන්නවා නම් වෙන මොකක් හරි තියෙනවා. අර ළමයාට එයාගේ මව් කෙනෙක් සමහර විට පෙර ආත්මක ඇවිල්ලා කවන්න පුළුවන්. දෙවියෝ ආහාර කවනවා. එතකොට මැරෙන්නේ නැහැ. එහෙම නැති අවස්ථාවක නම් දවස් 7යි. අපිට පුළුවන් දවස් 3ක් ඉන්න. මොකද හේතුව එක වාරයකට ගන්න ආහාරය අපි ඒක ශරීරය තුළ ජීර්ණය කරලා එතනින් තමයි ආහාර නිපදවන්නේ. ඒකටයි ආහාරජ කියන්නේ. ඒ ආහාරය දවස් 3ක් තිස්සේ නැවත නැවත උපදිනවා. ඒවෑන් ඒවෑන් කලාප වශයෙන් කලාප 3 3 3 මෙහාට 3ක් යනවා, ඒ 3ෙන් 3ක් යනවා, ඒ 3ෙන් 3ක් යනවා. මුළු ශරීරය පුරාම වීදෙනවා. ඒක වීදි වීදි ගිහින් ඊට පස්සේ ටික ටික කලාප මෙහෙන් අඩු වෙගෙන එනකොට ඉවර වෙනවා. ඒක නිසා තමයි දවස් 3ක් ආහාර නොගෙන ඉන්න පුළුවන්. දවස් 7යි නිරෝධ සමාපත්තියෙන් එහා විශ්වාස කරන්න බෑ. කුසල ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙන්න පුළුවන් අනාගාමී සහ සාතන්වාසීලා වගේ. නිරෝධ සමාපත්තියට ඇත්තටම නියම විදියට සමාදින්න රහතන් වහන්සේ. ඒත් හ්ම් නෑ අරූප ඥාන තියෙනවා. අරූප ඥාන නේව සංඥා නාසඤ්ඤා ඇතනෙට සමාදීමේ හැකියාව තියෙනවා. නේව සංඥා නා සංඥායට දැන් අදිෂ්ඨාන කරලා මම මෙතනින් මේ දවස් හතේ ඉන්නවා මම මේ වෙලාවට නැගිටිනවා මගේ චීවර ආදී ආරක්ෂා වේවා සංඝයාට අවශ්‍ය වුණොත් නැගිටින්වා කියලා හිතලා අදිෂ්ඨාන කරලා ඊට පස්සේ තමයි නේව සංඥා නා සංඥා එතනට සමාදී. නාස එතනින් මතු වෙනකොට මිනිත්තුවකට තප්පර ගානකට ඒ අදිෂ්ඨාන කරපු වෙලාව ඒ සමාපත්තියේ ඉඳලා නැගිටිනකොටම නිරෝධයට වැටෙනවා. නේව සංඥාන සංඥාට. එතෙන්දි සම්පූර්ණම නතර වෙනවා මොකක්වත් නැහැ. හැබැයි తాවකාලික. සංකාර ඔක්කොම නවතිලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැක්ක පොතක තියෙනවා මේ අතිපූජනීය බලංගොඩාන මහත්මයාගේ පක් කරපු අත්හදා බැලීමක් හිමාලයේ ගිහිල්ලා භාවනා කරලා ඊපස්සේ බැලුවලු මේ ශරීරයෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අතිපුරිනේ බලම්බලන් මහත් සාමරු කියනවා එහෙම ටික වෙලාවක් අයින් වෙලා අයින් වෙලා හිටියලු. ඉතලා නැවත ආවලු. පස්සේ ගුරුවරයාට කිව්වම් ගුරුවරයා කිව්වලු මීට පස්සේ ওই දේ කරන්න යන්න එපා. ඒ කාලය අතරතුර වෙන කෙනෙක් කරසිරුට රිංගුවොත් ඔබ වහන්සේට ජන්මතනක් නැති වෙනවා කියලා. ඔයිට වඩා මිත්‍යා දෘෂ්ටියක් ලෝකේ නැහැ. බලංගරාමයි සාහරුගේ පුතට තමයි දුන්නේ. අර ග්‍රැන්විල් ධර්මරත්න මහත්තයාත් කියපු කොලයක් ආන් අර මේ පළතුරු වහලා තිබුණාද මං බැලුවයි. ඒ මහත්තයාත් කියනවා පරිශ්‍රණ දෙකක් කළාලු හිප්නොටයිස් කළා මොනවද කළා. ආ එක්කෙනෙක් 71 කැරැල්ලේදී යුද්ධෙන් මැරිච්ච එක්කෙනෙක්ලු අනිත් එක්කෙනා ඇමරිකන් ආමියකේ හෙලිකොප්ටර්ද මොකද්ද ප්‍රහාර ක්‍රියා පවද්දපු කෙනෙක්ලු. ඉතින් එයා මේදී හරි ආසයිලු මේ ගුවන් යානාවලට රූප එකතු කරනවා, කෑලි එකතු කරනවලු. ඉතින් ඊට පස්සේ මෝහණය කරලා බැලුවාම එයා පයිලට් කෙනෙක්. ප්‍රහාරක ජෙට් යානාවක. ඉතින් ජෙට් යානාවක් කඩා වැටලම ප්‍රහාරයකට ගියලා වැටුනේ. එහෙම කියලා තියෙනවා. ඉතින් එයා පෙන්눔 කරනවා වගේම ශරීරයෙන් එළියට එන්න පුළුවන් ඒ වගේම තව කෙනෙකුට යන්න පුළුවන් ගන්ධබ්බයා මාස ගණන් අවුරුදු ගණන් අහසට වෙලා ඇවිද ඇවිද බලනවලු අම්මා කෙනෙක් හොයනවා. දෙයියනේ ක්වීන් එලිසබෙත් ඉන්නේ අරෙහි. මේ අතන මෙතන යන්න ඕනේ. අපි මොකද මෙහෙ ආවේ? දැන් අපි මොකද මෙහෙ ආවේ එහෙනම්? උතන යන්න පුළුවන් නම් අර බණ්ඩාරනායක මැතිනින් ඉන්න විතර වඩු හසුන් නැහැ ගෙදිට ගිය මොකටද අනිත් එක්කෙනා යනවනේ ඔක්කොම එහාට මේක කාටවත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇත්තටම මේ විදර්ශනාවෙන් තමන්ගේ රූප පරිච්ඡේද කරගෙන ආපස්සට යද්දී තමන්ට පුළුවන් බලන්න තමන් පුත වෙලා කොච්චර වෙලාවක් ගියාද මෙතෙන්ට එන්න කියලා. යම් කෙනෙක් කියනවා නම් මෙයා අහසේ හිටියා මෙයා හිටිය කියලා ප්‍රේතියෙක්. නැත්තම් භූතයෙක්. භූතාත්මයකට ඇර එක්සිස්තලයේ තියෙන උපදින. එයින් පිට තැනක් නැහැ. ඉතින් අර ස්වාමින් වහන්සේ කියනවා නම් ශරීරයෙන් එළියට ගියයි කියලා මාත් ගිහින් තියෙනවා. මම ගිහි කාලේ උදේ ওই රවමක් ගහලා ඇවිල්ලා හොඳ කිරි කෝපයකුත් පීලා ඇඳට වැටිලා ඔය ඔය මම බලවලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම නිින්ද යනවා. හොඳට එළිය තියෙනවා. නිින්ද ගියාට පස්සේ මම ඇහැරෙන්නේ 10 මාට් විතර 11ට විතර නාන්න. ඔය නාන්න නැගිටිනකොට මම දවස් දෙකක් හෝ තුරක් මම මෙහෙම ඇඳේ නිදන් ඉන්නේදී මම ඇහැරෙනකොට මට පේනවා මං ඉන්නවා මොන ධර්මයක් දන්නෙත් නැහැ භාවනාවක් දන්නෙත් නැහැ නමුත් මං දවස් දෙකක් තුනක් දැකලා තියෙන එක පාට මෙහෙම දැකලා එක එක පාට එකට එකතු වෙනවා ඒක මනෝ විකාරයක් ඒ අර අරමුණ Tamange හිතේ චලනය වෙලා ඒ අරමුණෙන් දෙන සංඥාවක් මේක එහෙම නැතුව කවදාකවත් මේ ශරීරයෙන් මොහතකට හරි පිට වෙනවනම් මලසිරුවක් බුදුරජාණන් වහන්සේටවත් කරන්න බැරි දෙයක්. එතකොට 이르දි මනෝමය 이르දි මනෝමය 이르දි වලදී Tamanට Tamanව මවන්න පුළුවන්. 100ක් 1000ක් 2000ක් උලත් පවන්න පුළුවන්. ඒ එකකවත් නැහැ. අර විඥානය. එකක තියෙන්නේ. මේ ඔක්කොම මවකුවා. ඉතින් අම්සි කෙනෙකුට හිතෙනවා නම් මම තව එකක් වෙනවා. ෂණිකව අපිට පේන වෙලාවල් තියෙනවා මේ රූපේ එළියෙන් බලන් ඉන්නවා කියලා. ඇත්තට මේක මානසිකාරයේ භාවනාවේ මානසිකාරයක්. සමාධියකින් කරන දෙයක්. දැන් මේ ශරීරයේ රූප බලන්න කිව්වා. නාම රූප පරිච්ඡේදවලදී. සමායට ගුරුවරු උපදෙස් දෙනවා මෙහෙම බලන්න කියලා. Taman උඩින් බලන විදිහට බලන්න කියලා. ඉතින් ඒ වෙලාවට Tamanට පේන්න පුළුවන් මේකම මේ මම බලන් ඉන්නේ මේ උඩ පැත්තෙන් කියලා. එහෙම නැත් ඒක ඇත්තක් නෙවෙයි. ඇත්තක් කියන්නේ Tamange මනසෙන් මෙහෙම බැලුවට මනස එළියට යන්නේ අධ්‍යාත්මික වෛරස් දැන් අපිට පුළුවන් සමහර වෙලාවට අපි ගේ ඇතුළෙම ඉන්නේද්දි අපි ගේ ගැනම හිතනවා නම් මිදුලේ ඉඳගෙන හිත වෙලාව අපිට පේනවා ගේ එළියෙන් ඉඳගෙන බලන් ඉන්නවා අන්න ඒ වගේ අවස්ථා ඒක මනෝ විකාරයක් නෙවෙයි මනෝ විකාරයක් කියන්නේ නම් විකෘති වෙච්ච දෙයක් නෑ දැන් අපිට දැන් මේ රූපෙම බාහිරින් බලනවා විදිහට බලන්න කියන එක තමයි ඒ වෙන්නේ. නමුත් හිත එළියට ගිහින් නෙමෙයි. මේකෙන්ම මේක අරමුණු කරගන්න එක. සාකච්ඡා නිවාණු ශාලාවලදී මම සාමාන්‍ය යනවා. එතකොට මේ ඒ යන කාල වෙනකොට හැමදාම මේ වගේ බාධාවක් එනවා. ඊට පස්සේ ඒක අවස්ථාවකට ගියා අප්‍රේල් මාසේ යන්න සහනක් නැහැ කියලා කියනවා නම් තේරුණා. මාත් ඇඳගෙන වගේ වැටුණා මම හරහා. ඒ පේන්න වගේ. පේුණාද රූපේ? පේුණා. හ්ම්. මට වෙනකොට මතක නැහැ කවුද කියලා. හ්ම්. පස්සේ තමයි ඉන්නේ. දැන් මොකද ප්‍රශ්නේ? දැන් මෙහෙම හැමතිස්සෙම බාහනා කරන කොහෙද යනවා කියලා මෙහෙමකට මේ ප්‍රශ්නේ මතුවේ. හ්ම්. ඒකට හේතුව කියන්නේ. දැන් මහත්තයා නිකන් ඉන්නකොට මුකුත් නැති මිනිහෙක් ගාවට එන්නේ නැහැ නේ කවුරු. මොනවාරි තියනවනම් එන්නේ. ඉල්ල ගන්න. එයා දන්නවා පිනක් ඉල්ල ගන්න පුළුවන් කෙනෙක් මේ. දැන් භාවනා කරන පින තරම් මේ අද කිව්වනේ. යේමේ ඥාති සාලෝිත අපේතා කාල කතා ප්‍රසන්න චිත්තානුසරන්ති කියන. ඒකෙදි මෙයා දන්නවා දැන් මට පින් ගන්න ඕනේ. පින් ගන්න දෙන්නේ දන්නේ නිසා ඉංගියක් දෙනවා මං ඉන්නවා මට පින් දෙන්න කියලා. දැන් මම ওই අවස්ථා දෙක තුනක් දැක්කා මෙහිදී දැක්ක දැනට මාස කීපයකට උඩදී සුදු මහත්තයෙකුටත් ඕක වුණා. සුදු මහත්තයෙක් හිටියා 21 ගල්ලේනේ. මොන රටේද මන් දන්නේ නැහැ. නෑ නෙදලන්නේ. Second Sweden. ඔව් ස්වීඩන් නයි. ඊට පස්සේ මහත්තයා හොඳට හොඳ යෝගියෙක් කලින් තැක් තියෙනවා. ඉතින් භාවනා කරනකොට නිදාගෙන ඉන්නකොට ඇහැරුණලු රෑ හැරෙනකොට ගල්ලෙනේ කෙරෝලේ උඩ උඩුකය පාවෙනවා. ලස්සනයිද hina වෙනවා. හැබැයි මූණ පුරාම රැලි. සුදු පාට මිශ්‍ර නිල් පාටක්ලු මූණ. ඉතින් පේන්නේ මේ උඩ කොටස විතරයි. දැන් මෙයා බය වුණා. බය වුණාට ඉතින් බලාගෙන ඉන්නවලු මේ hina වෙනවා. ඉතින් එහෙම තිබිලා තිබිලා නැතුව ගිහින් තියෙනවා. ඉතින් මේක මේ අනිත් ස්වාමීන් වහන්සේට කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිරිත් එහෙම කියන්න කිව්වා. ඉතින් පිරිත් කියලා තියෙනවා දවස් දෙකක් තුනක්. ඊට පස්සේ මට ආනන්දට මං ගෙන්නවා. ගෙන ලැබුවා මොකද්ද උනේ? දෙපාරක් දැක්කා කිව්වා. ඊගාව දවසේ ඇවිල්ලා හැරෙව්වා. හැරලා බලනකොට අර විදිහමලු මම හිටගෙන ඉන්නවා. බඩට කොහෙද අත තියලලු හැරෙන්නේ. ඊට පස්සේ මම කිව්වා දැන් පිරිත් කිව්වට අහලා නැහැ. මං කිව්වා ඔය ඔය ඇත්තගේ ඥාතියෙක් කොහේ හරි. ඕගොල්ලන්ගේ රටේ ඕගොල්ලෝ පින් කරන්නේ. දැන් පින් කරන නිසා මෙතෙන්ට ආවේ පින් ගන්න. හෙට පින්නපාතේ ගිහින් ඇවිල්ලා ඒ දානේ පින්නපාතේට පූජා කරලා බුද්ධ පූජාවට හොඳට තියලා තව අර ස්වාමීන් වහන්සේ කෙනෙකුට සමාජයට දෙනවා දීලා ඒ පින් එතනම ඉඳගෙන ඒ ඥාතියට අනුමෝදන් කරා. කරලා කියන්නේ යම් දුකක් තියෙනවා නම් මේවා පින් අරගෙන ඒවෙන් මිදෙන්න සුගතියට යන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් මෙයා කළා. ඊට පස්සේ මාසයක් ඉතර හිටියාගෙන යන්න ඇති. අනිත් කාරණේ මම එදත් කියන්න ඇති මේ අයට මම පහුගිය කාලේ හිටියා බලංගොඩ ප්‍රදේශයේ තැනක. ඒ ඉන්නකොට මම එනවා මහ බංගලාවට එනවා දානෙට දවල්ට 11ට. ඉතින් ඒ වෙලාවේ තරුණයෙක් ඇවිත් හිටියා අපි අප්පෝ කියලා කියන්නේ ඒ බලාගන්න කෙනා. එයා තමයි දානේ හදන්නේ. ඉතින් දානේ හදලා හැමදාම දානේ පිළිගන්නවා. ඉතින් ටික දවසක් යනකොට සුමාන දෙකක් විතර යනකොට දවසක් කිව්වා ස්වාමීන් වහන්සේ අපේ ලොකු මහත්තයා ඉස්සර සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක්. මෙයා ඒ වත්තේ වැඩ කළේ. එයාත් ඒ බංගලාවේ වැඩ කරපු කෙනා. මට දැන් පේනවා මාට බයිනවා මාව බය කරනවා. ඉතින් මං ඇහුව කොහොමද බය කරන්නේ? කුකුල් මස් ඉල්ලනවා. කොහොමද ඉන්න හැටි කිව්වා. සරන් කැල්ලක් කන්දෙන් ඉන්නේ කිව්වා. ඉන්න තැන ඇහුවා. අර ඒ බංගලාවේ කුස්සිය පැත්තේ ඉන්නවා කිව්වා. ඉතින් මට පේන්නේ එතන කිව්වා. හැමදාම බය කරනවලු දැන්. ගියන් කියනවලු. ඔය ඉන්නේ සරකල්ල කියනවලු. මස් ගියන් යකෝ කියලා කෑ ගහනවලු. ඉතින් දැන් බය වෙලා හොඳටම. ඉතින් මුල දවස්වල එහෙම බය කරුවේ නැතුව ලිල්ලි. ඉතින් මං කිව්වා එහෙමනම් ඔය ඇත්තා ගානෙත් මොනවා හරි ටිකක් හදන්න දානෙට. හැබැයි එකක් කරන්න වෙනවා දැන්. මහත්තයාට මස්නේ ඕනේ. දෙන්න වෙනවා කිව්වා. මං කිව්වා තියනවාද කියලා. ඉතින් ඔය සමහර වෙලාවට අමුත් වෙනවනේ. තියනවා. කිව්වා එහෙනම් පුංචි කැලක් හදලා බුද්ධ පූජාවට තියන්න. බුද්ධ පූජාවට තියලා ඒ පිනත් එක්ක ඔක්කොම අපි පින් දෙමු කියලා. ඉතින් පින් දුන්නා එදා. ඊට පස්සේ දවසේ එදා පෙවුන්නේ නැහැ. ඊට පස්සේ දවසේ මං ආවාම මේ ළමයා ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ සර් දැක්කනේ. ඉතින් කොහොමද දැක්කේ? හොඳට ආවනේ hina වෙවි. අර විදිය නෙමෙයි. මට කතා කරලා කිව්වා සර්දාපාල මට දැන් හොඳානේ. ඔයත් එන්න කිව්වලු. ගිහලා පෙන්වලු වෙනත් ස්ටේට් එකක වෙන පැත්තක්. ඒ පැත්ත පෙන්වලා කිව්වලු මෙතන මෙතන කියලා. ඉතින් එයා ඒ ගස් වගේ. ඉතින් මං කොහේ නම් කොහේ හරි රුද්දෙවියෙක් කියලා ඇති කිව්ව පොඩි එක්කෙනෙක්. හැබැයි ප්‍රසිද්ධ කෙනෙක් කොළඹ. ප්‍රසිද්ධ කෙනෙකුගේ මහත්ය. එංගලන්තෙදී වත්තෙන් අස් වෙලා එංගලන්තෙ ගිහින් කාර් එක හැප්පුණේ එංගලන්තේ. මැරුණා. දැන් ප්‍රේතය ඉන්නේ එයාගේ බංගලාවේ. මොකද එයා ඇත්තටම දන් දුන්නලු. මං ඇහුවාම කිව්වා වරින් වර සංඝයා වහන්සේලාට දන් දීලා තියනවලු. අයියලා ඉන්නවා. ඔය නඩු අහන අය එහෙම. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැලු. ඉතින් ඒගොල්ලන්ගෙන් පින් ගන්න බැරි නිසා මේ ළමයාට දැන් මං එන්න ගත්තට පස්සේ දවස් කීපයක් හිතන්න ඇති මේ පින් ටිකක් ගන්න පුළුවන් මේ කොමුණත් ඉතින් සිගුරක් පුරවන්න ඉන්නේ. ඒ නිසා පින් ටිකක් ගන්න කියලා එතෙන්ට ආවා. ඉතින් ඔක්කොම ඈ ඒ ප්‍රේතයට චේතනාවක් වගේ ප්‍රේතයක් නැත්තම් බුද්ධාන්තර තුනක් කොහොමද පිටිපස්සෙන් ආවේ බුද්ධාන්තර තුනක් පිටිපස්සෙන් ඇවිල්ලා අපේ බුදුරයන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජුරුවන්ගේ නේද පිටින් පොඩි නෑ ඒ අර දානි විපේවා හිමින් හිමින් කාලා ඔක්කොම ගියා ඉතින් එතනින් තමයි ඔය පින්දීම ආරම්භ වුණේ ඉතින් ඔය අත්දැකීම් දෙක තමයි මට තිබුණේ මම හිතනවා අපි ඉතින් ප්‍රේතයෝ වෙන්නේ නැතුව අපි නිවන් දකිමු කියලා. පේනව නේද තියෙන දුක. හැබැයි සමහර අය ඉන්නවා පින් දුන්නට නැගිටින්න බෑ. අමාරුයි. කොස්කොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ එකවතාවක් බණක් කිව්වා. උන්වහන්සේ ගෙදරකට ආරාධනා කරලා තිනවා රාත්‍රී බණයි බහුවදා දානෙට. ඉතින් ඇහුවලු කවද්ද මේ මොකද්ද මේ දානි දෙන හේතුව කියලා. ඒකවනකොල් අම්මා වෙනුවෙන් කියලා. අම්මා මැරුණේ කවද්ද මැරලා තියෙන්නේ දැන් මාසෙක අමාරක් විතර උදේ. ඉතින් ඇහුවලු දැන් ඇයි මේ අතරේ දානයක් දෙන්නේ කියලා. ඉතින් දුව කියනවා සංවේගයි. මගේ අම්මා මැරිලා ටික දවසකින් මගේ කකුලේ මෙතන තුවාලයක් හැදුනා. ඒ තුවාලේ සනීප වෙන්නේ හැමදාම තුවාලයලු. ඉතින් මං ඔච්චර බේත් කරත් එන දැන් බේත් කරන්න. එක දවසක් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ඇහැරුණාලු රාත්‍රිය. එතකොට කකුලේ දැනෙනලු සුවයක්. ඉතින් මේ මොකද්ද කියලා බලපුවාම මෙතන නලියෙනවා. හිමින් ඔළුව පාත් කරම ඔළුවක් පේනවා. කෑ ගැහුවා. කෑ ගන්නකොට දුවේ මම කියලා. අනහලා තියෙන බය ටිකක් ඇරුණලු. කවුද කිව්වා මම දුවේ මම. ඔයාගේ අම්මා. මොකද මේ? මම ප්‍රේතියක්. ගොමවලේ ඉන්නේ. මට පින් දෙකක් පින් දෙන්න. ගොඩ වෙන්න. කොහොමද කරන්න ඕන? අහවල් දවසට ස්වාමීන් වහන්සේ වඩම්මලා බණ කියවලා අද ඉඳලා ගොම වලට ලාම්පුවක් පත්තු කරන්න මේ දික කරන්න. ඉතින් ඔය ඒ කොස්කොට ධම්මාවාස ස්වාමීන් වහන්සේ වෙන තැනක බණක් කියනකොට තමයි මම අහන්නේ. ඊට පස්සේ පින් බීලා තියෙනවා. ඊට පස්සේ සිද්ධිය කිව්වේ නැහැ. ඒවා තමයි ප්‍රේතයන්ගේ වැඩ. මේ මහත්ය පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ කවුරු හරි දන්න කෙනෙක් ඥාතියෙක්. ඒ නිසා දානි ටිකක් දෙන්න. දානියක් දීලා පින්ඩපාත කරන් ගිහින් බුද්ධ පූජාවක් තියලා. ගොය හරි නැත්තම් ගෙදර ගියාම ගෙදෙද්දී එහෙම කරන්න. පුංචි දානයක් දෙනවා ඉස්සෙල්ලා. ලොකු දාන නෙමෙයි. පුංචි දාන වලින් පින් අරගෙන ටික ටික ඉස්සරහට ගිහින් ලොකු දාන ගන්න අය ඉන්නවා. කෙලින්ම ලොකු දාන දුන්නට ගන්න බැරි අයත් ඉන්නවා. කෝකත් ඉතින් දෙක තුනම කරන්නේ. කොහෙද මෙහෙද ඉන්නේ? ආ. එක්කන් එන්න මගේ කුටිය පැත්තේ. දැන් ගෙදරින් පිට වෙන්නේ මම ඇත්තටම හරි යෝගෙන්දී කලින් දවසේ මට එන්න බැහැ. හ්ම්. අර හිත කියනවා දැන් කවුරුහරි කෙනෙක් ඉන්නවා දැන් කියලා. ඊට පස්සේ මම තීරණ කරන්න බෑ. ඒගොල්ලන් ගාව තියෙනවා. ඔක්කොම ලන්නටි ටික. ඉන්ටර්නෙට් එක ඔක්කොම දාලා තියෙනවා. ඒ තීන්ත පුරු කරන්න යන්න එපා. ඈ අපි රැවටෙනවා. මොකද ඒගොල්ලන්ට දිවස් තියෙනවා. ඒගොල්ලන්ට පේනවා. ඉතින් අර එක හාමුදුරන් වහන්සේ නම ඔව් කයක් තියෙනවා ඒ කය සියුම් එයාට ඕනේ නම් අපිට පේන්න එන්න පුළුවන්. ඒ නැත්නම් දෙවියෝ අපි ළඟට එන්නකොට. එතකොට සමනස් දැන් අපි මේ දැන් මේ රතර මහ විතරකින් අල්ලාගත්ත මේ අපිට අපේ දෘශ්‍යපතේ පේන මට්ටමේ කයක් යාර නිර්මාණය කරගන්න පුළුවන්. පුළුවන්. පුළුවන්. ප්‍රේතීන්ටත් පුළුවන්, දෙවියන්ටත් පුළුවන්. දැන් බ්‍රහ්මිය මනුස්ස ලෝකෙට එන්නේ ඝන කරගෙන. ඒකයි බුදුහාමරන්ට පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. එතකොට සමනස් දැන් අර දැන් මහත්යමයි මෙහෙම පෙවුනට අපි ආවොත් එහෙම පුංචි වෛරස් එකක් යාඟ ඇතුළට යන්නේ නිකන් පියාඹගෙන. මේවා ඇත්තෙන්. එතකොට එයාට තියනවාද මේකේ ඇඟක්? නෑ යා මේ ගස් අස්සෙන් යන විදිහට යනවා. මේවා අතරින් යනවා. ඉතින් අපි දෙන්නට ඇඟක් තියෙන. ඒක තමයි මේක විනිවිද බලපුවාම මේකේ තියෙන රූප ගොඩක්. මේ රූප ගොඩ ආකාශේ තියෙනවා. ඉච්චරයි. එතකොට ඒක සෝනස ප්‍රමාණයක් උත්පාද කරගැනීමේ විගපලුස කැමති විදිහට වෙනස් වෙන ශක්තියක් තියෙනවා. ඉර්ධි තියෙනවනේ. ප්‍රේතෙන්ට ඉර්ධි තියෙනවා. ඒකමද එතකොට සාමාන්‍යයෙන් ඒක පුණාද දැන් තව කෙනෙක් සිරුරට ඇතුල් වෙන්න පුළුවන් කියන එක ඔප්පිනවා. ඇයි නැත්තේ? දැන් අපේ අර පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බඩේ අමාරුව හැදුණා. හැදිලා මුගලන් රහතන් වහන්සේ එක්ක කතා කරන මුගලන් වහන්සේව මොනවා කළද සනීප වුණේ? අපේ අම්මා මට දෙනවා දිය නොමසු කිරිබල කිරිබත් දිය නොමසු මම දන්නේ කොහොමද හදන්නේ කියලා. ඒක ආගෙන හිටියා దేవතාවෙක් ගහයි. එයා බැලුවා මේක මට හොඳ වෙලා පිනක් මේක අරන් දෙන්න කියලා ගිහින් ගමේ ළමයෙකුට වැහුණා. ළමයාට වැහිලා ළමයාව සී නැතුව බිම දැම්මා. ඊට පස්සේ ළමයාව කතා කරවලා කිව්වා අන්නේට මේව රාතන් වහන්සේ වඩිනවා. මේ දානි ටික දුන්නේ නැත්තම් බෑ. දුන්නොත් සනීප වෙනවා. නිසා මේ දාන දියුණුමස් කිරිබතක් හදලා දෙන්න. ඉතින් ඇය හදලා දුන්නා. ඉතින් දුන්නාම රාතන් වහන්සේ බැලුවා මේ කොහොමද මෙච්චර ආශ්චර්යයක් මට මේ කිරිබත් හම්බෙන්නේ අද කියලා දිවසින් බැලුවා. දිවසින් බැලුවාම මේ දෙවියෝ කරපු දේ දැක්කා. දැකලා දාන විසිකරුවා. මේක කැප නෑ මට කියලා. විසිකරුවාම ඒ චිත්ත ශක්තියෙන් රෝගේ සුව වුණා. දරන්න බැරි බඩේ අමාරු. සීලි බලෙන්. ඒ නිසා ආත්මික භාෂාවෙන් දැන් කතා කරනවා කියන වගේ දෙයක් අපි ගමු දැන්. දැන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා පංචස්කන්ධයේ තියෙදී මේ පංචස්කන්ධය තුළට මේ භූත වේශයක් වෙනවනම් ඉතින් දැන් භූතයට බෑ මේකට ඇතුල් වෙලා මේක භූතය වෙන්න. භූතයට පුළුවන් අපේ මනස පාලනය කරන්න විතරයි. මනස පාලනය කරන්න පුළුවන් මිසක් මේකට ගිහින් භූතයට පුළුවන් රින් ගන්න. දැන් අපේ මුගලන් මහරහතන් වහන්සේ කවුද අපේ කවුද සඳිය? කවුද? නන්දෝපනන්ද. නන්දෝපනන්ද නාගරාජයා. මහා අහක්සේ ඉන්න මහා ශාක්‍ය නාගරාජී. දිව්‍ය නාගරාජයා. ඉතින් බුදුහාමුදුරුවොත් එක්කලා 80 මහා ශ්‍රාවකයෝ තුසිත දිව්‍ය ලෝකෙට ජාතුම මේ කොහේ දිව්‍ය ලෝකෙට යනකොට මෙයා මේ උඩින් ගමන් කරනකොට මේ මගින් එනකොට දැක්ක මේ අපේ සාදයක් එදා. උඩක් තියෙන අයවා. ඉතින් සාදයක් ඒගොල්ලෝ කට්ටිය එකතු වෙලා. දැන් උඩින් යන්නේ. ඒ නිසා මේකට දූවිලි වැටෙනවට නරයින්ගේ තරහ ගියා. තරහ ගිහිල්ලා කරවල ගෙරුවා. පාර පේන්නේ නැතුව. ඉතින් කරවල ගෙරුවාම බුදුරයන් වහන්සේගෙන් අහනවා තව එක්කෙනෙක්. ස්වාමීනි මේ මෙතෙන්ට එනකොට වෛජාන්ති ප්‍රසාදයේ වෙන්ද පේනවා. අද පේන්නේ අඳුරුයි. එතකොට කිව්වා ඔන්න ඔය නන්දෝපනන්ද කරවල කළා. මේ ඒකයි පේන්නේ නැත්තේ කියලා. ඉතින් ඒවල යවුවා මම දවණය කරන්නද කියලා. ආපෝ එපා කිව්වා. ඔහොම ඔක්කොම ඇහුවා. සේට්ටම එපා කිව්වා. අන්තිමට මේ හිටියේ කවුද මොගලන් රහතන් වහන්සේ. මම දමනේ ගන්න ස්වාමීන් දපව දපව කිව්වා. මොකද එයාගේ 이르දි වලට තරම් සමාන 이르දි නෑ අනිත් අයට. එක ෂණයකින් ගිනි දළුවක් එනකොට ගිනි දළුවට ගිනි දළුවක් පිඹින්න පුළුවන් ශක්තියක් තව කෙනෙකුට නෑ. ඒ නිසා දපව කිව්වා. ඉතින් දමනය කරන්න ගියේ මොකද ඉස්සෙල්ලාම කළේ? දැන් නාගයා ඉන්නවා. ගව් ගානක් දිග මහේසාක්‍ය නාගී. මේ ස්වාමීන් වහන්සේ නාගවේශයක් අරන් ගිහින් අර නාගයා ගැඟුඩ බරගෙන. එහෙම ඉන්නකොට එයා බැලුවා කවුද මේ කියලා. එතකොට දැක්කම මුගලන් ස්වාමීන් වහන්සේ. ටිකක් බය වුණා. ඊට පස්සේ දෙන්න සටන් කරනවා දැන්. එයා තද කරනවා අර මේ වගේ. ඊට පස්සේ තද කරනකොට බේරෙන්න බැරුවම අර පුංචි වුණා. ඉතින් මෙයාට වෙන්නේ එයාත් පුංචි වුණා. ඊට පස්සේ වෙන රූපයක් ලැබුවා මුගලන් රාජාතන්නේ කණෙන් රිංගුව ඇතුළට. කණෙන් රිංගලා සක්වම් කරනවලු ඔළුව ඇතුළට. කෑ ගහනවලු නාගයා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මම නෙමෙයි. සූත්‍රවල කියන්නේ. ඊට පස්සේ කෑ ගහනකොට අන්තිමට කොල්ල හරි හරි හරි මං යටත් වෙනවා. අනේ එළියට යන්න. ඒ ගමන ඔන්න ඔතනයි බුදුහාමුදුරුවෝ අනිත් පැයට එපා කිව්වේ. මොගලන් රහතන් වහන්සේ හිතුවා නහයෙන් එළියට එන්න. නහයෙන් එළියට එනකොටම නන්දෝපනන්දන නාග රාජ්‍ය අධිෂ්ඨාන කරගත්තා එළියට යනකොට මං ගිනි පිඹලා මරනවා. එතනින් එළියට එනකොට පිඹිනවා. මෙන්න මෙතෙන්දී 이르දි බලය කොච්චර ඕනද කියනවා බුදුහාමුදුරුවෝ ඕක නිසා අනිත්‍යයට එපා කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ දැක්කා මෙයා එළියට එන්න හදනකොට ගුවා මුගලම් ප්‍රවේශමෙන් මුගලම් ප්‍රවේශමෙන්. ඒකයි කිව්වේ පුත්තේන තේර පුජගේන දමාපයන්තෝ මොකද්ද කියන්නේ? මතක නැහැ. දමාපයන්තෝ මොකද්ද? ඉද්දූපදේශ විදිනාදිතවා මුනිද්දු. 이르දියට උපදේශ දෙමින් බුදුරයන් වහන්සේව দমনය කෙරෙව්වා. ඉද්දූපදේශ. කියන්නේ මුගලන් බලාගෙන කිව්වා. කියනකොටම මුගලන් රහතන් වහන්සේ ආපහු වැරුණා වේගෙන්ම. නැවත ගිනි දළුවක් පිම්බා අර ගිනි දළුව නිමෙන්න. ඒක කරන්න පුළුවන් ඡේදෝ කසිනේට සමාපත්තියට සමවැදිලා නැගිටලා නැවත අදිෂ්ඨාන කරලා සමාපත්තියට සමවැදිලා නැගිටලා ගිනි දළුව පිඹින්න ඕනේ. එතකොට අර ගිනි දළුවට වඩා මේකේ බලවත්. ඒ නිසා අරක එහේ මැකිලා. ඒක කරන්න අනිත්ට බෑ. එතකොට ඒකෙන් පේනවා අනුන්ගේ ශරීරයට රිංගන්න පුළුවන් විදි තියන අයට. ඒවන් දෙවියන්ට යක්ෂයන්ට පුළුවන්. එතකොට දාරු තීරිය රහත් තුනේ පාරේදී ගොනෙක් කනලා මැරුවානේ. ඒ කවුද? කර්මයක්ද? කවුද? කවුද යක්ෂයා? යක්ෂණියා. යක්ෂණිය. ඒගොල්ලෝ මේ එක කාන්තාවක් මේ මරලා ඒකේ තරහා උඹලව මම මැරෙනකොට හිතලා තියෙනවා මම පලි ගන්නවා කියලා. ಜಾති ಜಾතිත් පලි ගන්නවා කියලා ඒ යක්ෂ ඒ තරුණිය හිතුවා. පස් දෙනෙක්ද කොහෙද ඒ කලේ මැරුවේ ළමයාව. ඊට පස්සේ පස් දෙනාගේම පලි ගත්තා. තුන් දෙනෙක්ද කොහෙද රාත් වෙනකොටමයි. දාරුතීරිය. තව එක්කෙනෙක් උපාසක කෙනෙක්. ඈ? ඔය අය. ඉතින් ඒ නිසා ප්‍රවේශමෙන් ඔයගොල්ලෝ කිව්වොත් එහෙම කිව්වා තමයි. ඉතින් හරි නේද? සමහර වෙලාවට අපි ලොකු පිනක් දුන්නට යට එකපාරට ඒක අනුමෝදන් වෙන්න බැරි ගතියක් තියෙනවා කියලා කියනවා. ඒ නිසා සංගීක දාණයම දෙන්න ඉස්සෙල්ලා ඔය තනි පුද්ගලයන්ට නැත්තම් ඔය පන්සලට දාන ටිකක් ගෙනියන් සිල්වත් අයට දීලා ඒ වගේ අයට දෙන්න ඕන. දීලා බුද්ධ පූජාව වුණත් තිබ්බා මේක උඟක් වටිනවා. බුදුහාමුදුරනේ බෝධි පූජාව. මොකද බෝධි පූජාව කියන්නේ බුද්ධ රත්නයනේ. ජීවමාන බුද්ධ රත්නයක් ලෝකේ තියෙනවා නම් අද බුදුරජාන් වහන්සේ ඒක ශක්තිය පිහිටවලා තියෙන්නේ මා වෙනුවට බෝධියට පූජා කරන්න කිව්වේ ඒක. ඉතින් අදත් බෝධින් වහන්සේට දෙන දානේ ජීවමාන බුද්ධ සත්‍යයට දුන්නා වගේ. ඉතින් ඒත් පුද්ගලනේ සාංගික දාණය එහෙම නෙමෙයිට වැඩි උසස්. බුදුරජාණන් වහන්සේට වඩා දාණය උසස් සංඝයා. ඒ නිසා සංඝික දාණය දෙන්න ඉස්සෙල්ලා අර වගේ දාන දීලා බලන්න. ඒක සද්දුරු වෙරන මේකනේ එක එක්කෙනාට ඕන જાති තියෙනවා. සමහරට යා බඩගින්නෙත් ඉන්නවා දන්නේ නැහැ. එයාට එනම් බඩගින්නට එන්න අපි ආහාර දීලා දෙන්න එයා දැන් කන්න කැමති જાතියක් තියෙනවා නම් ඒකට සමාන දෙයක් දීලා පින් දුන්නාම තමයි වැඩි පින් එන්නේ. කොහොම වුණත් සාමාන්‍ය විදියට දන් දීලා දාණයෙන් දෙන්න ඕනේ. වස්ත්‍ර කැලලක් දෙන්න ඕනේ. ඇඳුම් වලට බෙහෙත් දෙන්න ඕනේ. ආ ස්ත්‍රේනාසනය කියන්නේ දැන් බුදු මැදුර අමදිනවා. බෝමලුව අමදිනවා. මේ විහාර කුටි අමදිනවා. එතකොට සේනාසනේ පිරිසිදු කළා. ඒ නිසා ඒගොල්ලන්ට ඉන්න විමාන පිරිසිදු වෙනවා. නැත්තම් අප්‍රසන්නයි ඒගොල්ලන්ට ඉන්න බැරුව තැන් තියෙනවා. ඒවා කරලා දෙන්න ඕන. ඒ නිසා අපි ඉතින් ওই අනුන්ගේ පින් ගන්න බලාගෙන ඉන්න ඕනේ කරගෙන යන එකයි තියෙන්නේ. හොඳයි නේද? ඔව් ටයිම් 6 o'clock. හොඳයි. අද අපි දැන් දෙවියන් ආදී අපෙන් මණ්ඩලවලට පින් අනුමෝදන් කිරීමේ අවස්ථාව තියෙන්නේ. දෙවියන් ආරෙන්ද අපි සිද්ධ කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාරය අනුමෝදන් කළ ප්‍රාර්ථනා කරමු. දිව්‍ය යක්ෂනාගාදී සීල භූත මණ්ඩල මේ පින් ලබාගෙන සතුටු වෙත්වා සපවත් වෙත්වා හොඳ ශ්‍රී භූතයෙන් වැඩමෙන් හොඳින් පාරමී දම් පුරා සූසේ නිවන් සාක්ෂාත් කරත්වා එසේම ශාසනයත් රකිමින් මේ සියල්ලෝ ආරක්ෂා කරත්වා එත්තාවතාචයමේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය එත්තාවතාචයමේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය එත්තාවතාචයමේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්මති සිද්ධා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති ඒ වගේම අපි නමින් විරල මිය පරලෝකී යම් තාඥාතීතාදීන් වෙද්ද එවාගේම දායක කාරකාදී මණ්ඩලත් ඇතුව අප උපස්ථායකාදී සියලුම අපේ හිතහිත යම් කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවාද ඒ පින් මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා. ඒ බලෙන් ඒ අයගේ සියලු පීඩාවන් වලින් මිදී සුවතිගාමී සුවල්සේ නිවන් ලබත්වා කියලා පින් දෙනවා. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ හිමිනා මේ සියලු පින් බලෙන් අපේ දෙමව්පිය වැඩිහිටිය ගුරුරාදී ඉන්නතුළු සියලුම හිතාහිත මදාසු සත්වය අප උපස්ථායක ආදී සියලු දෙනාමත් මේ පින් ලබත්වා සතුටු වෙත්වා සපවත් වෙත්වා ආයු වර්ණ සපවන් ලබත්වා හොඳින් පාරමී දම් පුරා සනසිල්ලේ නිවන් ලබත්වා සාදු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපාලපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපාලපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බාතු සබ්බ මංගලං